ලොකු ස්වාමින් වහන්සේගේ උපදෙස් ලබා ගනිමින් සූත්‍ර ධර්ම ශ්‍රවණය කරමින් සතිය වැඩිමිට උත්සාහ ගන්න අයෙක්මි. ස්වාමින් වහන්ස අනිමිත්ත සමාධිය මම කලක පටන් අත්දකින්නෙමි. එහිම රැඳෙනවා දැයි විතක සිටේ. පරියංකේ වාඩි වූ ගමන් හුස්ම රැල්ල වැදෙන ස්ථානයේ කම්පන ධාරාවක් මතුවී ලාවට දැන්න හුස්ම රැල්ල ප්‍රකට නොවී යයි. එවිට දැන්න වේදනා සිතුවිලි දෙස උපේක්ෂාවෙන් බලා සිටිමි. අද උදෑසන අධ්‍යක්ීම ඔබ වහන්සේට මෙසේ ඉදිරිපත් කරමි. හුස්ම රැල්ල සියුම්ව ගොස් හිස් මුදුනේ කම්පන ධාරාවක් දුටු වෙමි. එය විදුලියක් ලෙස හිසේ මුහු හිසේ මුහුණේ ප්‍රකට විය. ඇසිපිය වේගෙන් චලනය විය. උඩුකයේ මේ ගතිය හොඳින් ප්‍රකට විය. මේ සිදුවීම කීපවරක් අත්දැක්කෙමි. ඉදිරිය පතා උපදේශ පතමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නෙහි සරණ පතමි. පොඩ්ඩක් ප්‍රශ්නේ දෙවෙනි මැද හරියෙන් පොඩ්ඩක් නැවත කියවන්න මේ මුලින් කියවන්න. ආ කමන්නේ. ආ. මුලම ඕනේ නැහැ. අනිමිත්‍ය සමාධිය මම කලක පටන් අත්දකින්නෙමි. එහිම රැඳෙනවා දැයි විතක සිටේ. පරියංකේ වාඩි වූ ගමන් හුස්ම රැල්ල වැදෙන ස්ථානයේ කම්පන දහරාවක් මතුවී ලාවට දැනෙන හුස්ම රැල්ල ප්‍රකට නොවී යයි. එවිට දැනෙන වේදනා සිතවිලි දෙස උපේක්ෂාවෙන් බලා සිටිමි. අද උදෑසන අත්දැකීම ඔබ වහන්සේට මෙසේ ඉදිරිපත් කරමි. හුස්ම රැල්ල සියුම ගොස් හිස් මුදුනේ කම්පන දහරාවක් දුටුවෙමි. එය විදුලියක් ලෙස හිසේත් මුහුණේත් ප්‍රකට විය. ඇසපිය වේගයෙන් චලනය විය. උඩුකයේ මේ ගතිය හොඳින් ප්‍රකට විය. හරි. මේ විස්තර කරලා තියෙන්නේ නම් අනිමිත් සමාධි මට්ටමක් නෙමෙයි. මේ මෙතන යන්නේ තාම මේ මුල් අවස්ථාවක් තියෙන්නේ. මේ මුල් අවස්ථාවේදී දැන් අපි සාමාන්‍යයෙන් භවනා පටන් ගත්තාම මේ විදිහට හුස්ම සංසිඳිලා ඊළඟට සමනය වෙලා අපිට අර ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස හඳුනා ගන්න බැරි වෙලා ඒ මට්ටමටපත් වෙනවා. එතන එකපාරටම මේ අනිමිත්ත සමාධියයි කියලා කියන්න අමාරුයි. දැන් ඊළඟට මේ මට්ටමේදී අපි සෑහෙන්න සතිය දියුණු කරගන්න ඕනේ. ඊළඟට අපිට වේදනාවන් එනවා. ඒ වේදනාවන් දිහා අපි උපේක්ෂාවෙන් බලනවා. ඊළඟට සිතුවිලි එනවා. සිතුවිලි දිහා උපේක්ෂාවෙන් බලනවා. ඉතින් මේ විදිහට ටිකක් දිග ගමනක් තියෙනවා. ඒ දිග ගමනකට පස්සේ තමයි මේ මේ කියන අනිමිත් සමාධි මට්ටමකට එන්න පුළුවන්. අනිමිත් සමාධි මට්ටමකදී විශේෂයෙන්ම අපිට මේ හිතට කියන්නේ ප්‍රබලව අරමුණු නැති වෙන්න ඕනේ. දැන් මේ කියන විස්තරයේදී හිතට සෑහෙන ප්‍රබල අරමුණු තියෙනවා. දැන් මේ හිස ප්‍රදේශයේ ඇතිවෙච්ච සංවේදනාවන් විස්තර වෙනවා. ඊළඟට කය ප්‍රදේශයේ ඇතිවෙච්ච සංවේදනාවන් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම පෙන්눔 කරන්නේ තාම හිතට කාවදින අරමුණු තියෙනවා. හිතට කාවදින අරමුණු තියෙනවා කියන්නේ හිතට බැස ගන්න දෙයක් තියෙනවා. දැන් අනිමිත් සමාධි මට්ටමේදී එහෙම දෙයක් නැහැ. එතෙන්දී ඊට වඩා බොහොම එකක් දුරගිය ගමනක් ඒ යෝගියාට හම්බ වෙන්නේ. ඒ කියන්නේ එකපාරටම මේ මට්ටම බලාපොරොත්තු වෙන්න එපා. සෑහෙන කාලයක් තිස්සේ භාවනාව වඩනකොට දැන් අරමුණක් නැතිව හිත පවතින්න පටන් ගන්නවා. අරමුණක් නිකන් අපි හිතමු උදාහරණයක් විදිහට අපි දැන් සක්මනේ යෙදෙනකොට අපිට සාමාන්‍යයෙන් මම ඊයේ විස්තර කරා වගේ මේ දැන් අපිට සාමාන්‍යයෙන් දැන් අද වගේ දවසක සක්මනේ යෙදෙනකොට අපිට ඕන හැටි මේ ටයිල් වල තියෙන සිසිලස දැනෙනවා. නමුත් අනිමිත් සමාධියකට හුරු වෙච්ච කෙනෙක් මේක ඒ තරම්ම මේ දැනේ මේ දැනෙන එක යාට ප්‍රබලව හිතට කාවදින්නේ නැහැ. ඊළඟට ආනාපාන සතියෙදිත් එයාගේ හිත දැන් ඔය ඔය විදිහට ක්‍රමානුකූලව ගිහිල්ලා ඊට වඩා මේ ඔය දැනෙන දේවල් වලට එහා ඉන්ද්‍රියවලට ඉන්ද්‍රියවලට නොදැනෙන මට්ටමක් ඉන්ද්‍රිය ඉන්ද්‍රිය අනුබද්ධ නොවි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවි හිත පවතින ස්වභාවයක් මතුවෙනවා ඒක හරි අමාරුයි මේ මේ වචන වලින් විස්තර කරන්න ඒක ඒක වුණාමම තමයි Tamanට තේරෙන්නේ දැන් මේ කොහෙද මේ හිත තියෙන්නේ මේ මොන අරමුණේද හිත තියෙන්නේ කියලා Tamanටම නිකන් ප්‍රශ්නයක් අහන්න හිතෙනවා දැන් මේ හිත තියෙනවා සතියත් හොඳට තියෙනවා හැබැයි සතියට අරමුණක් නැහැ ඒක තමයි මේක තියෙන සුවිශේෂී ලක්ෂණය සතිය පවතිනවා සතියට බැසලා බැස ගන්න අරමුණක් නැහැ හැබැයි දැන් හරි ලස්සනට ඉතින් දහමේ විස්තර වෙනවා දැන් සාමාන්‍යයෙන් අපි ඇහෙන් රූපයක් දකිනකොට චක්කු විඥානයක් පහළ වෙනවා. එතකොට විඥාණයට බැස ගන්න ඇහි රූපයක් තියෙනවා. එහෙන් දැකපු රූපයක් තියෙනවා. අපි ඊළඟට කණෙන් සද්දයක් අහනකොට ඒ සද්දය හරහා අපිට සෝත විඥානය පහළ වෙනවා. එතකොට ඒ විඥානයක් පහළ වෙනවා කියන්නෙම කියන්නෙම ඔන්න විඥාණයට බැස ගන්න තැනක් තිබුණා. නමුත් දැන් මේ අනිමිත් සමාධි පැත්තට යනකොට එහෙම විඥාණයට බැස ගන්න තැනක් නැති වෙනවා. අපි ධහමේ විස්තර වෙනවා අපපතිත්තිච අපපතිත්තිත විඥානය කියලා. ඒ කියන්නේ පතිත්තිත නෑ. දැන් මේ පිහිටන්න තැනක් මේ විඥාණයට නෑ. ඒකට යාට තියෙන නිකන් මේ නිකන් මතු පිට පාවෙනවා වගේ ස්වરૂපයක් පාවෙනවා කොට මේ ඇඟ පාවෙනවා කියලා හිතන්න එපා. දැන් මේ විඥාණයට අර වගේ රූපයක බැස ගන්න තැනක් නෑ. සද්දයකට සද්දයක බැස ගන්න තැනක් නෑ. ගඳක බැස ගන්න තැනක් නෑ. ඊළඟට කයේ යම් යම් වේදනාවල බැස ගන්න දෙයක් නැහැ. ඒ වුණාට සතියක් තියෙනවා. සමාධියකුත් තියෙනවා. නමුත් ඒක මේ අර කය මේ සාමාන්‍ය අපේ ඉන්ද්‍රියයන්ට හසු වෙන මට්ටමක නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මට්ටමක් තමයි අපි මේ අනිමිත සමාධියක් කියලා මේ ඉස්සරහට යද්දි හම්බ වෙන්නේ. ඉතින් ඒ හින්දා තාම මේ මට්ටමකට මට තේරෙන විදිහට නම් මේ ප්‍රශ්නේ අහන කෙනාගේ කරලා තියෙන විස්තර මට්ටමින් ඔయిత වඩා එහාට තව දියුණු වෙන්න ඕන. කොහොම කරගෙන යන්න ඒක මේ ඒකට අපි විහිං උත්සාහ කළ යුතු නැහැ. අපි සෑහෙන කාලයක් යෙදෙනකොට හිත નિરાයාසයෙන් මේ මට්ටමකටපත් වෙනවා. ඒක මේ අපි විහිං අපිට ඒක කරන්න බෑ. මට නම් තේරෙන දෙයට. ඒ කියන්නේ අපි අපි විහිං මම ඔන්න අනිමිත් සමාධිය ආද ගන්නවා කියලා ගියාට ඒක වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මේක මෝරන්න මෝරන්න අපේ මේ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න මේ ක්‍රමානුකූලව යන ගමනක් තියෙන්නේ. එතෙන්දී මේ මට්ටම් වලට ඉබේටම ඒවි. එතෙක් ඉතින් ඉවසීමෙන් යන්න තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්කයට වැඩි කැමැත්තක් දක්වමි. ආනාපානය නිමිත්ත ලෙස බලා විනාඩි 5ක් 6ක් යන විට ඉරියව්වේ වේදනාකාරී ප්‍රශ්න මතුවේ. එවිට මම වේදනාව නිමිත්ත ලෙස බලමි. මට ඇති ගැටලුව කුඩා කාල පරාසවලදී නිමිත්ත මාරු කිරීමේදී සමාධි ඒකාග්‍රතාවයට බාධා ඒම නොවීමට කටයුතු කරන්නේ කෙසේද යන්නයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් දැන් අපි කයේ වේදනා ඇති වුනහම අපි ඉතින් අරමුණ මාරු කරොත් අපේ මේ අර දැන් ආනාපානයට තිබිච්ච හිත කැඩලා යනවා. අපි පවත්වගෙන ආපු ඒ සමාධි පැත්ත දැන් මේ කැඩිලා ගිහිල්ලා අපිට වේදනාවකට යොමු වෙනවා. හැබැයි අපි මේ කතා කරන්නේ ටිකක් සමතයට සමත සමත සමාධියට බර වෙච්ච පැත්තක් තමයි මේ කතා කරන්නේ. නමුත් විපස්සනාවදී විපස්සනා ඇහැකින් බලනවා නම් එතෙන්දී අපිට මේ එකම අරමුණේ හිත පවත්වන්න ඕනේ කියලා නීතියක් නැහැ. දැන් සමත සමාධියක නම් ඒක තියෙනවා. දැන් සමත සමාධියක නම් ඔන්න ආනාපානයේම හිත තියාගෙන ඉන්න ඕනේ. ඊළඟට වේදනාවක් ආවට ඒව නොසලකා හරින්න ඕනේ. මොකද එක අරමුණක් තමයි යාගේ මේ දිගින් දිගටම සමාධියට තුඩු දෙන්නේ. නමුත් විපස්සනා සමාධියකදී මේ මුලදී අපිට මේ වගේ මූල කර්මස්ථානයක් අසුරු කරගෙන සතිය සතිය දියුණු කරගන්නවා. ඊළඟට මේක හොඳට සමනය වුණාට පස්සේ මේ කයේ කොතන වේදනාවක් ඇති වුණත් අපි හැම දෙයක්ම අපිට සතියෙන් බලන්න පුළුවන්. මෙතෙන්දී අරමුණ වෙනස් වුණාට සතිය තියෙනවා. අඛණ්ඩ සති ධාරාවක් තියෙනවා. හැබැයි අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි විපස්සනා පැත්තට තියෙන්නේ. දැන් මෙතෙන්දී මේ විශේෂයෙන් මතු කරන්න උත්සාහ කරලා තියෙන්නේ නම් සමත සමාධි පැත්තක්. ඉතින් ඒ පැත්ත Tamanට පොඩ්ඩක් අත්දකින්න උවමනා නම් කරන්න තියෙන්නේ පොඩ්ඩක් ඉතින් කයේ වේදනා මතුනහම මේ වේදනා අස්සෙත් බලන්න මේ Tamanට පුළුවන් කියලා ආනාපානෙම හිත තියාගන්න. ඒක ටිකක් ඉතින් අභියෝගශීලී. මොකද මෙතන වේදනාවක් දෙනවා. ඒ ASCII කොහොමද මම මේ ආනාපානෙම හිත තියාගන්නේ. ඉතින් ඕක දැන් අපි හිතමු තියාගන්න බැරි තරමටම දැන් වේදනාව උත්සන්න වෙනවා නම් ඉතින් පොඩ්ඩක් හිමීට මෙතන අරමුණ තියාගෙන දැන් අර අපේ අරමුණ විදිහට ආනාපානයම තියාගෙන හිමීට ඇඟ වැඩි ඒ කියන්නේ එක පාට මේක මේ කඩාගන්නේ නැතුව හිමීට මේ ඉරියව්ව මාරු කරලා අර වේදනාව ජය ගන්න පුළුවන්. හැබැයි අරමුණ මෙතන තියාගෙන ඉන්න ඕනේ. එහෙම තියාගෙන හිටියොත් ඔන්න අපිට මේ අපේ ඉරියව්ව වෙනස් කිරීම හරහා අපි ගොඩනගාගෙන ආපු සමාධියට වෙන බාධාව අවම කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රම හොයාගන්න පුළුවන්. විශේෂයෙන් දැන් අපි විපස්සනා පැත්තට යද්දී නම් ඉතින් මේ ගැන ඒ තරම් බය වෙන්න දෙයක් නැහැ. වේදනාව ප්‍රකට වෙන්න ගත්තා නම් ආනාපානයට වඩා අපිට වේදනාව අරමුණක් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ ආහාරයේ සතියෙන් වැළඳීමේදී ඒ ආහාරයේ පිළිකුල් ස්වභාවයට අමතරව තවත් කවර ධර්ම කරුණු මතු කරගත හැකි වන්නේද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ආහාරයේ පිළිකුල් බව වැඩි. පිළිකුල් බව. ආහා. <laughs> ආහාරයේ පිළිකුල් බව වඩනවා. දැන් අපිට ඔතන පිළිකුල් බවට යන්න ගිහිල්ලා කොයි පැතිවලට යයිද දන්නේ මොකද දැන් අපි එකපාරටම ආහාර ටිකත් ඔය ගන්න දෙයක් නැහැ. මේක මේ හරිම පිළිකුල්. දැන් මේක පිරුණු වෙනවා. මේක මෙහෙම යනවා. ගියාම ගන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ විදිහට අපි හිතන්න ගියොත් අ ටිකක් හුරු වෙච්ච මනසකට නම් පුළුවන්. හැබැයි මුලදී ඕක ඕක හිතන්න ගියොත් මේ කෑම ගන්න එකත් එපා වෙන්නත් පුළුවන්. ඒ නිසා ටිකක් පරිස්සමෙන් යන්න තියෙනවා. හැබැයි අපිට පුළුවන් නම් සතියෙන් මේ ආහාරය ගන්න එතෙන්දී අර හිතේ තියෙන උපේක්ෂාව. දැන් ටිකක් පිළිකුල් භාවනාවකට නැඹුරු වෙනවා කියන්නේ හිතේ තියෙන ටිකක් අර ගැටෙන ගතියක් තියෙන්නේ. දැන් පිළිකුල් භාවනාව, අසුබ භාවනාව, ඊළඟට ඔය ආහාරයේ පටික්කුල සංඥාව ඔය තියෙනවා ටිකක් අර රාගයේ මැඩපවත්තලා සුබ සංඥාව අයින් කළා අපේ හිත එක්තරා අන්දමක අසුබ සංඥාවකට ගොඩ මේ ලංවනවා. දැන් ඒක හුඟක් හොඳයි අපිට දැන් අපි අපි හිතමු දැන් අපිට නිරන්තරයෙන්ම හිත රාගයෙන් බැට කරනවා නම් නිරන්තරයෙන්ම රාගයට හසු වෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී අපිට අසුබ නිමිත්තක් වඩලා අසුබ භාවනාවක් කළා අපිට මධ්‍යස්ත මට්ටමකට ගන්න පුළුවන්. ඒ වගේමයි දැන් Tamanට නිරන්තරයෙන්ම මේ ආහාර ගැන පුදුම කෑදරකමක් තියෙනවා නම් බේරන්නම බැරි නම් හිත හරිම ලෝලත්වයක් තියෙනවා නම් මේ ආහාරයට ඔන්න කමක් නැහැ. අපිට පුළුවන් ආහාරයේ පටික්කුල සංඥාව මේ ආහාරයේ තියෙන පිළිකුල් ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් සාමාන්‍යයෙන් අපිට මේ කයේ උවමනාව මේ සලකලා මේ කය පවත්වීම සඳහා අපිට ආහාර අත්‍යවශ්‍යයිනේ නැත්තම් මේ කය පවත්වන්න බෑ. ඉතින් ඒ මට්ටමින් අපිට නිකන් උපේක්ෂා සහගතව මේ ආහාරය ගැන බලන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ පිළිකොලක් ගැන වැඩි හිතන්නේ නැතුව සතියෙන් ආහාර ටික ගන්න පුළුවන්. එතකොට මේ ආහාර ටිකත් මේ අපිට අනුභව කරන්න පුළුවන් සතියක් දිනු වෙනවා. දැන් අර කිව්වා වගේ මේ ආහාරයට තියෙන ලෝලත්වය මේකට තියෙන කෑදරකම මතු කර නැති කර ගැනීමේ අදහසින් මේකේ පිළිකුල බව බලනවා නම් ඉතින් අපිට ඒ ඔස්සේ පොඩ්ඩක් මානසිකාරයක් කරන්න පුළුවන්. දැන් ආහාර ටික දැන් මේක වළඳන්නේ නැතුව අනුභව කරන්නේ නැතුව නිකන් තිබ්බොත් ටික කාලෙ ටික වෙලාවක් ගියාට පස්සේ ඒක එහෙම්ම මේ පිලුණු වෙලා යනවා. ඊළඟට පණුවෝ ගැහිලා ඉතින් මැස්සව අහලා ඉතින් පිරුණු වෙලා යනවා. ඊළඟට කටට ගත්තට පස්සේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා ඉතින් අර බොහොම පිළිකුල් මට්ටමටපත් වෙනවා. ඉතින් අතට ගත්තොත් ඒක බොහොම අප්‍රියයි. ඊළඟට ආමාශයට ගියාට පස්සේ තවත් විවිධාකාර යුෂයක් එකතු වෙලා අර බලු වමනයක් වගේ ඊටාම අප්‍රසන්න පිළිකුල් භාවයටපත් වෙනවා. ඊළඟට ආයි බඩවැල් වලට ගියාම තව දුරටත් ඉතින් විවිධාකාර දේවල් එකතු වෙලා මේක බොහොම දුගඳ හමන අප්‍රසන්නම දෙයක් බවට පත් වෙලා අන්තිමට ඉතින් අසුචි වශයෙන් පිට වෙලා යනවා. ඉතින් මේ විදිහට අර ආහාරය එළිය තිබුණත් පිළිකුලයි. කියන්නේ අන්තිමට පිළිකුල් බවට පත් වෙනවා. ඊළඟට ඇතුළට ගියත් කටේදිත් පිළිකුල් බවට පත් වෙනවා, ආමාශයේදිත් පිළිකුල් බවට පත් වෙනවා. මේ ඊළඟට බඩවැල් වලදී තවදුරටත් පිළිකුල් බවට පත් වෙනවා. ඊළඟට අසුචි වශයෙන් අන්තම පිළිකුල් බවට පත් වෙලා තමයි ඉවත් වෙලා යන්නේ. ඉතින් මේක තමයි ආහාරයේ තියෙන ඒ කියන්නේ තියෙන යථාර්ථය. ඉතින් කැමති නම් ඉතින් මේ වගේ පොඩ්ඩක් ඉතින් Tamanට මානසිකාරයක යෙදිලා අර ඒකේ තියෙන යම් යම් Tamanට ඒක හරහා යම් යම් හිතෙනවා නම් Tamanට මේකට ඕන්ට වඩා ඇල්මක් තියෙනවා ඕන්ට වඩා කෑදරකමක් තියෙනවා කියලා හිතෙනවා නම් ඉතින් කරාට කමක් නැහැ. හැබැයි ඉතින් Taman තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. මේ එහෙම නැතුව නිකන් උපේක්ෂා සහගතව වෙනවනම් ඒක සතියෙන් වැළඳුවට ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පොඩ කියලා පොඩ කියලා. ආ. ආහාර ගැනීමට පෙර ඔව් ආහාර ප්‍රතිවේක්ෂා කරලා කරලා ඉවර වෙලා ඔව් ටික සල්ප වේලාවක් ඔය විදිහට මම මෙනෙහි කරනවා මේ ආහාරය ගත්තට පස්සේ මේ මේ විදිහට පිළිකුල් වෙනවා කියලා. නේද? නමුත් ඒ ඔස්සේ යන්නේ නැහැ. මම ආහාර පිය වශයෙන් වළඳ පිය වශයෙන් මේ සාමාන්‍ය වළඳ. ආහාරය ගන්නවා. මම මගේ ප්‍රශ්නේ උනේ ස්වාමීන් වහන්සේ ආහාරයේ වැළඳීමේදී පිළිකුල් ස්වභාවය මෙනෙහි කිරීමට අමතරව කවර අංශවලින් තවත් විදියට අපිට ආහාරයේ ස්වභාවයන් ගැන හිතන්න පුළුවන්ද ධාර්මික ධර්මයේ පැත්තෙන්? ආහා. ඔය ඉතින් පැති කීපයක් ඉතින් බලන්න පුළුවන්. දැන් අපිට බුදුරජාණන් වහන්සේ ඔය ආහාර සම්බන්ධයෙන් කියද්දී නම් බොහොම ගැඹුරට යනවා. දැන් ඔය ආහාර වර්ග හතරක් උගන්වනවා ධර්මයේ. කබලින්කාර ආහාර, ඊළඟට පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. ඉතින් බොහොම ගැඹුරකට ඔක ගෙනියනවා. දැන් අපි මේ දැන් මේ මෑනියෝ විශේෂයෙන් ප්‍රශ්න කරන්නේ මේ කබලින්කාර ආහාරය ගැන. ඉතින් ඒකේ ඉතින් අපිට ඕනනම් තව ගැඹුරකට ගෙනියන්න පුළුවන් 13 මට්ටමකින්. ධාතු මට්ටමින් දැන් හිතලා බලන්න දැන් මේ ආහාර ටික ගත්තාම මේ ආහාර ටික දන්නේ නැහැ මේ ඔන්න දැන් මම දැන් මම පිඟානේ ඉන්නේ කියලා ආහාර දන්නේ නැහැ ඊළඟට දැන් ඒ කට ඇතුළට ගත්තට ඒ ආහාර ටික දන්නේ නැහැ මම මේ දැන් මිනිස්සෙගේ කට ඇතුළේ ඉන්නේ කියලා ඊළඟට බඩවැල් වලට ගියාට නැත්නම් ආමාශයට ගියාම ඒත් මේ ඒගොල්ලෝ දන්නේ නැහැ ඊළඟට බඩවැල් වලදී මේ විදිහට මේක විපරිණාමයටපත් වෙලා ගියාට ඒ ධාතුන් කිසිසේත්ම මේ ඒ කියන්නේ මේක මේ මෙන්න මෙතනේ මම දැන් ඉන්නේ ගලනාලයේ දැන් ඉන්නේ ආමාශයේ ඉන්නේ බඩවැල් වලේ මං ඉන්නේ කියලා ආහාර දන්නේ නැහැ. එතකොට කය දන්නේත් නැහැ. දැන් මේ ආහාර ටිකක් ඔන්න දැන් වැටුණ අය දැන් මම මේක මේ දැන් ජීර්ණය කරන අය ඒක මොකක්වත් කය දන්නේත් නැහැ. ඉතින් මේ කය දන්නේත් නැති ආහාර වශයෙන් දන්නේත් නැති මේ ධාතුන් ධාතුන් එක්වීමක් මෙතන තියෙන්නේ. ඉතින් කිසිම සත්පුද්ගල සංඥාවකින් තොර ධාතුන් ධාතුන් එක්ක සිද්ධ වෙන ගනුදෙනුවක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අර මේකේ තීච්ච යම් ඕජාවන් මේ ශරීරයට උරා ගන්නවා. නමුත් ඒක මේ ශරීරය හිතලා කරන දෙයක් නෙමෙයි. මේ පද්ධතිය සකස් වෙලා තියෙනවා නිකන් හේතු හේතුප්‍රත්‍යයන් අනුව. ඒ දේ සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට අපිට ඒ පැත්තෙන් හිතලා ඕනනම් ඒ අපිට නිකන් අර සත්පුද්ගල සංඥාවෙන් ඉවත් වෙන්න. එහෙම නැත්නම් අනාත්ම සංඥාව දිනු කරගන්න අපිට යොදවා ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සමාධියේදී නිමිත්තක් නැති සමාධිය එයත් අපි මවාගත් සංඥාවක් දැයි ඊට ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ආදා දෙනෙමින් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි පෙරුවන් සරණයි ආනාපාන සමාධියක් කියලා නම් අපිට ඉතින් එහෙම මේ දැන් ඔය ඔය කතා කරන්නේ ටිකක් අර කලින් ප්‍රශ්නය වගේ ටිකක් අනිමිත්ත සමාධිය පැත්තෙන් අහන්නේ. ඉතින් ඒක ආනාපානයට අයිති දෙයක් කියලා කියන්න බෑ. මොකද ආනාපානය ඇවිල්ලා මේකට යන්න මේක මේ මට්ටම දියුණු කරගන්න අපි යොදාගත්ත ආයුධයක් විතරයි. මොකද ආනාපානය හරහා අපි සතිය දියුණු කරනවා. අනිකුත් ධර්මතාවයන් ඉන්ද්‍රිය ධර්මයන් අපි දියුණු කරනවා. ඒවා දියුණු කරාට පස්සේ අර හිතේම යම් යම් ගුණධර්ම දියුණු වෙනවා. සතිය, සමාධි, ප්‍රඥාව ඉතින් ඒවා දියුණු වෙනවා. දියුණු වෙන්න දියුණු වෙන්න අපේ උපේක්ෂාව වැඩි වෙනවා. ඉතින් එතකොට මේ අරමුණු වල තියෙන ඉතින් විශේෂයෙන්ම මේ හරහා යද්දී මේ මේ මට්ටම් වලට, කියන්නේ අනිමිත්ත මට්ටම් වලට එන්න කලින් බොහෝ සෙයින් මේ මේ අරමුණු වල තියෙන අර සුභ ගතිය නැති වෙලා අරමුණු නිකන් අර ඊයේ මම විස්තර කරා වගේ අරමුණු නිකන් විරංජන වෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අරමුණු වල තියෙන නිමිති අපි ඕන්ට වඩා ගන්න යන්නේ නැහැ. දැන් අපි කෙනෙක් දැක්කාම අපි එක පාටම මේ වැළඳ ගන්න යන්නේ අපි මේ තියෙන නිමිති ටික ඕන්ට වඩා අපි අගය කළා. නමුත් අපිට ඒක ගැන ඒ තරම් ගාණක් නැත්තම් නිකන් උපේක්ෂාවක් නම් තියෙන්නේ අන්න අපේ අර අර තීච්ච එක අතරකින් තියෙන ඒ කාම තණ්හාව කියලා කියන්න පුළුවන් ඒත් ඒක ටිකක් අඩු වෙලා දැන්. ඊළඟට අපි අපිට අපි අකමැති කෙනෙක්, අපේ තරහකාරයෙක්, වෛරකාරයෙක් ඔන්න මුණ ගැසුනොත් ඒක පාට දැකපු ගමන් ඔන්න කේන්ති යනවා නම් ඒ තියෙන්නේ අපි ටංගාලා අර අපේ කෙලස් තාම බොහොම උත්සන්න මට්ටමේ තියෙන්නේ. ඉතින් මේවා හැම දෙයක්ම ඉතින් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ භාවනාවක් වැඩිම හරහා අපේ හිත පොඩ පොඩ ඉතින් මේ කෙලස් වලින් උත්සන්න භාවය අඩු වෙන්න ගන්නවා. එතකොට කෙලස් වල උත්සන්න භාවයත් අඩු වෙනවා ඊළඟට අපි මේ අරමුණු වලට රැවටෙන ස්වභාවයත් අඩු වෙනවා. අපි අරමුණක් අරමුණක් වශයෙන් හඳුනා ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඉතින් මේ වගේ ඉතින් පැති රාශියකින් අපේ හිත දියුණු වෙනවා. ඉතින් මෙහෙම දැන් මේ ආනාපාන සතිය කියන්නේ මේ ඔක්කොගෙම මුල අවස්ථාවක්. අපි මේ ඔක්කොම මේ ලොකු පාරක යන්න යොදාගත්ත මුල් උපකරණයක් විතරයි. ඉතින් ඒ ඒ අපි කිව්වොත් මේ උපකරණය තමයි මේ සමාධිය කියලා ඒක වැරදි අර්ථකථනයක්. ආනාපාන සමාධියක් ගැන කතා කරනවා සමතේදී ඔන්න ආනාපාන ආනාපානයේ විශේෂයෙන්ම මෙනෙහි කරමින් ඉන්නවා. එතකොට නිමිත්තක් يعني එතනදී කෙලින්ම මනසෙන් හදාගත්ත නිමිත්තක් තියෙනවා. එතකොට ඒ ඒ නිමිත්ත පසුබිම් කරගෙන ඒ නිමිත්ත පාදක කරගෙන තමයි සමත ආනාපාන සමාධියකට යන්නේ. දැන් විපස්සනා පැත්තෙන් යනකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. කායානුපස්සනාව නැත්තම් මේ කියන්නේ ආනාපාන සති සූත්‍රයේ හැම කායානුපස්සනාවටත් එහා ගිහිලා මුළු සතර සතිපට්ඨානයම මේ ආනාපාන සතිය හරහා දියුණු කරන ක්‍රමය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට අපි මෙතෙන්දී අපිට නිකන් කෙලින්ම අපි මේ ආනාපාන සති සමාධියක් මේ අපි කතා කරන්නේ කියලා කියෙම එක්තරාන්දමක අපි මේ අත්දකින මුළු සතර සතිපට්ඨානයම එක්තරාන්දමකින් ටිකක් ලඝු කළා කෙටි කළා ඒ කෙටි කළා කියන්න බෑ ලඝු කළා නිකන් මොකක්ද ඒකට කියන්නේ ඒකට පූර්ණ අර්ථකථනයක් නොදී කතා කරන ස්වභාවයක් තියෙන. ඒ නිසා මම හිතන්නේ මෙතන මේ ප්‍රශ්නේ යම් වැරද්දක් තියෙනවා. ආත් කියන්නේ අහපු කෙනා තේරුම් අරගෙන තියෙන ස්වභාවයේ වැරද්දක් තියෙනවා. කැමතිනම් තව මොන හරි විස්තර අවශ්‍ය නම් නැවත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. හරි. අපි එහෙනම් කවුරුත් ඉන්නවද? නෑනේ. හොඳයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින භාවනාවේදී මාහට ගෝචර වූයේ ඇඳේම සිටින රෝගියෙකි. මොකද මට ඇඳේම සිටින රෝගියෙකි. ඇඳේම සිටින සිටින රෝගියෙකි. එම රෝගියාගෙන් තොරව කිසිම සිතවිල්ලක් සිතට ආවේ නැත. මෙසේ රෝගියෙකු මනසේ ඇඳුනේ භාවනාව වැඩි අතට හැරීම නිසාද මේ ගැන පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ කියන්නේ දැන් භාවනාව කරන අතරේ රෝගියෙකු මතක් වෙලා මතක් වෙලා දැන් ඒ රෝගියා ගැනම මතක් වෙවි ඉඳලා තියෙනවා නේද? කවුද ඒ කියන්නේ ඒ තරම්ම Tamanට කියන්නේ හුඟාක් දැන් අපිටම දැන් Tamanගේ බොහොම ළඟ කෙනෙක් නම් ඉතින් සමහරට ඉතින් ඕක භවනා කරන්න ගියාම මේ ඒ අරමුණ ඉස්සරහට එන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් මේ වෙලාවේදී අරමුණ සිහි කරා කියලා කිසිම ප්‍රයෝජනයක් නම් නැහැ. තමන් ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් තමන් භවනා කරන්න ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳගෙන ඒ රෝගියාව සිහි කරා කියලා. ඉතින් ඒ රෝගියාට ලැබෙන ශාන්තියක් නන්නේ. සමහරවිට ඉතින් ওই මෛත්‍රී භාවනාව වගේ ටිකක් කරොත් නම් ඉතින් යම් ශාන්තියක් ලැබෙන්න පුළුවන්. නමුත් අපි ඊට වඩා ටිකක් ප්‍රබල දෙයක් කරන්න, ඊට වඩා බොහොම ආනිසංස තියෙන දෙයක් කරන්න තමයි අපි මේ භාවනාව වැඩමුළුවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතෙන්ට ඇවිල්ලා අපි රෝගියෙක් ගැන හිත හිතා ඉන්නවා කියන්නේ හරි අපරාධයක්. ඒ කියන්නේ තමන් මේ තරම් අවස්ථාවක් ලබාගෙන තාමත් අර රෝගියා ගැන හිත හිත ඉන්නවා කියන්නේ ඉතින් අපි මේ ලැබපු අවස්ථාව පැහැර හැරීමක්. ඒ කියන්නේ මේ කාලය කාදමීමක් වෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව බොහොම හරි වටිනවා. ඒ කියන්නේ දැන් කොයිතරම් කට්ටිය ඉන්නවද නේද? භාවනාවක් කරන්න හිත දෙන්නේ නැති පිරිස බහුලව ඉන්නවා. ඊළඟට භාවනාවක් කරන්න උවමනාව තිබිලත් ඊට අවස්ථාව ලැබෙන්නේ නැති පිරිසත් බහුලව ඉන්නවා. දැන් අපිට මේ භාවනාවක් කරන්න උවමනාවක් තිබිලා අවස්ථාවකුත් ලැබිලා ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න නැත්නම් ඒක ඉතින් අපේ හරිම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා තමන් තේරුම් ගන්න තමන්ට ඇත්තනම ඒ රෝගය බොහොම අසාධ්‍ය මට්ටමේ ඉන්නවා නම් නිරන්තරයෙන්ම තමන්ට හිතට වද දෙනවා නම් එක පැත්තකින් අපිට ඒ රෝගියාගේ යම් යම් වමනාකම් ඉෂ්ට කරලා එයාව යම් සමතයකටපත් කළා තමන්ගේ හිත ඒකෙන් මුදවගෙන භවනාවට යොමු වෙන එකත් හොඳයි. දැන් අර මට මතකයි සූත්‍රයක් තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ සාද්දෙක්කද තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක වඩිනවා. වඩිද්දි දැන් මේ ස්වාමීන් වහන්සේ දකිනවා බොහොම ප්‍රියමනාප මේ උයනක් දකිනවා. උයනක් දැකලා දැන් මේ ඒ අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරු උපස්ථාය නිත්‍ය උපස්ථායක වශයෙන් පනවගෙන නැහැ. ඒ ඒ අවස්ථාවේදී මේ වෙනත් ස්වාමින්වහන්සේ කෙනෙක් තමයි මේ බුදුහාමුදුරන්ට දැන් මේ උපස්ථාන කරමින් ඉන්නේ. හැබැයි මේ ස්වාමින්වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක උපස්ථාන කරමින් ඉඳද්දී මේ දැන් පින්නපාතේ වඩිනකොට බොහොම රමණීය උද්‍යානයක් දකිනවා. දැකලා කියනවා ස්වාමින්වහන්සේ මට ගිහිල්ලා භාවනා කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ මේ ඔබ දැන් මේ මගේ උපස්ථාන කටයුතු කරමින් නේද ඉන්නේ <laughs> කියලා ඉතින් අහනවා ඉතින්. ඊට පස්සේ කියනවා නෑ ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ නම් ඔබ වහන්සේගේ වැඩේ කරගත්තා. දැන් මට තමයි මගේ වැඩේ කරන්න ඉතිරලා තියෙන්නේ කියලා ඉතින් කියන දේ අහන්න නැතුව ගිහිල්ලා භාවනා කරන්න යනවා. නමුත් භාවනාව සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ඉතින් ඒ නිසා අපිට අර යම් ප්‍රබල කාර්යයක් පැවරිලා තියෙනවා නම් අපි ඉවර කරගන්න බැරි වෙච්ච හිතට වද දෙන කාර්යයක් තියෙනවා නම් ඉතින් අපි භාවනාවට වාඩි වෙච්චාම ඒක නිරන්තරයෙන්ම හිතට මතුවෙනවා. ඒ නිසා දැන් සාමාන්‍යයෙන් ඔය දෙමාපියන්ට සලකන්න වගේ දෙයක් තියෙනකොට අපේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට සලකන් වගේ දෙයක් තියෙනකොට අපි ඉතින් ඒකට යම් ප්‍රමුඛත්වයක් දෙන්න වෙනවා. ඉතින් එක්තරාන්දමකින් අපේ භවනාවට හානියක් වෙනවා. කරන්න දෙයක් නැහැ. අපිට මේ යුතුයකම ඉෂ්ට කළා ඊළඟට අපේ තමන්ගේම මේ ආත්ම විමුක්තිය සඳහා කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැත්තම් අර්ග කෙරෙන්නෙත් නැහැ මේක කෙරෙන්නෙත් නැහැ. දැන් මේ දැන් මේ කතා කරලා තියෙන ප්‍රශ්නේදී අර දෙය කෙරෙන්නෙත් නැහැ. දැන් මෙතන ඉඳලා මේ වැඩේ කරෙන්නෙත් නැහැ. ඒ නිසා தත්ත්වය තේරුම් ගන්න තමන්ට නිරන්තරයෙන්ම ඒ රෝගියාවම මතක් වෙනවා නම් භවනාවට හිත එකඟ කරගන්න කිසිසේත්ම බැරි නම් ඉතින් කරන්න වෙන්නේ එතන පොඩ්ඩක් සංසිඳවලා ඒ කටයුතු පොඩ්ඩක් නිම කරලා ඊට පස්සේ තමන්ට භවනාවට යොමු වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒ Taman පුළුවන් නම් මේ හිතට නිග්‍රහ කළා. මේක තේරුම් නැහැ මම දැන් මේ කාලයක් වැය කරලා තිනවා මට තව දවස් කීපයයි තියෙන්නේ. මේක ඉවර කළා මට ගිහිල්ලා ඕන හැටි එතන උපස්ථාන කරන්න පුළුවන් කියලා Tamanට හිතට හිත පොඩ්ඩක් මෙල්ල කරගන්න පුළුවන් නම් මේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී සිටි යෙදී සිට පරයන්කයට වාඩි වී ආනාපානයට සිත යොමු කළ විට ආනාපානය හොඳින් දැනී ටික වේලාවක් ගිය විට එය ක්‍රමක්‍රමයෙන් කිටි වී ගොස් නැති වී යයි. එවිට හිසෙහි සහ බෙල්ලෙහි වේදනාවක් ඇතිවේ. සමහර වේලාවන්හිද හිස මුදුනෙන් එම වේදනාව තදින් ඇති වී ක්‍රමක්‍රමයෙන් එය නැති වී යයි. මේ වේදනාව ඇති විට මා කල යුත්තේ වේදනාව ඇති ස්ථානයට සිත යොමු කිරීමද. නොයසේනම් නොනවත්වාම ආනාපානයේ දිස බලා සිටීමද. පහදා දෙනමින් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් දැන් ආනාපාන සතියේ මූල කර්මස්ථානයේ නිසා දැන් මේ වේදනාවක් ආවහම මේ වේදනාව උහුල ගන්න බැරි මට්ටමටපත් වෙන තා උත්සාහ කරන්න මේ ආනාපානයෙම හිත තියාගන්න. දැන් ඉවසන්න බැරි වුණාම කියන්නේ ආනාපානයට දැන් හිත යන්නෙම නැහැ. වේදනාවමයි දැන් උත්සන්න වෙලා තියෙන්නේ. එතෙන්දී තමයි අපිට මේකේ අරමුණ මාරු කරන්න වෙන්නේ. එතෙන්දී අපිට පුළුවන් අරමුණ මේ වේදනාව විදිහට සලකන්න පුළුවන්. එතෙක් පුළුවන් තරම් ආනාපානයේ ඉන්න ආරම්භක යෝගියෙක් නිසා. ඊළඟට වේදනාවට ගියාම දැන් වේදනාව නිකන් එක ප්‍රදේශයක තියෙනවා වගේ තමයි ඉතින් මුලදී දැනෙන්නේ. ඒත් මේ අපි ඕකට හොඳට හිත යොමු කරගෙන ඉන්නකොට වේදනාව තීව්‍ර වෙච්ච තැනක් අල්ලගන්න පුළුවන් වෙයි. එතකොට මේ ඒ තීව්‍ර වෙච්ච තැනට අපේ හිත හොඳට තියාගෙන ඉන්න පුළුවන් නම් ගානට යොමු කරගෙන ඉන්න පුළුවන් නම් මේ වේදනාවේ සිද්ධ වෙන යම් යම් වෙනස්කම් අපිට අල්ලගන්න පුළුවන්. එතකොට ඒක කිසිසේත්ම ප්‍රශ්නයක් නෑ. ඒක වේදනානුපසනාවක් වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ වේදනාවට අපි අතින් දෙයක් දාන්නේ නැතුව ඒ කියන්නේ අපි මේක මේ මහා කරදරයක් මට මේ භාවනාව කරගන්න විදිහක් නැහැ මේ වේදනාව එනවා එහෙම කියලා අපි අතින් පශ්චාත්තාවපයක් දාගන්නේ නැතුව මේක දිහා බොහොම මධ්‍යස්තව බලාගෙන ඉන්න පුළුවන් නම් මේ වේදනාව හේතුන් නිසා හට අරගෙන තියෙනවා. දැන් මේක මේ එක එක අනිනව අනිනව වගේ නිකන් තේරෙනවා. මේකත් එක්ක ඔන්න කටයුතු කරනවා. ඉතින් මේකත් ඔන්න ඇති වෙලා නැති වෙලා යනවා. මේ විදිහට අපිට මේ බොහොම ලස්සනට මේ වේදනාව දිහා උපේක්ෂා සහගතව බලන්න පුළුවන් නම් අන්න අපේ විපස්සනාව වැඩෙනවා. නිසා මේ තමන්ම පරීක්ෂා කරලා බලන්න ඕනේ, පරිේෂණ කරලා බලන්න වෙනවා මේ Tamanට මේ මට්ටම දැන් තියෙනවද? එහෙම නැත්නම් පොඩ්ඩක් ඉතින් ඉරියව්ව මාරු කරලා හරි යම් යම් දෙයක් කරලා වේදනාව ටිකක් සමනය කරගන්න සිද්ධ වෙනවා. කොටස් දෙකක් තියෙනවා එක ප්‍රශ්නේ. පරයන්ක භාවනාව අද දින උදේ පරයන්ක භාවනාවේ යෙදී ඊතා හොඳින් සතිය පවත්වාගෙන විනාඩි 45ක් පමණ සිටීමේ විපාසයක් දැනීම නිසා භාවනාව මගදී නතර කිරීමට සිටුනි. එහෙත් සතිය හොනින් පැවති අවස්ථාවක් නිසා තවත් මිනිත්තු 10ක් පමණ වෙරදරා රැඳී සිටීමට තත් උත්සාහ කළත් එය નિરර්ථ විය. එක මෙසේ කායික අවශ්‍යතාවයක් සඳහා භාවනාව ඊටා හොඳ අවස්ථාවක අවස්ථාවක තිබේදී නවතා දැමීම කුසලයක්ද අකුසලයක්ද කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට තව දෙවෙනි එක වේදනාවේ මුල මැද අග වෙනත් මෙනෙහි කිරීම ගැන පහදා දෙන්න. ඔබ වහන්සේට නිරුක් නිරෝගී සුවය ලැබේවා. ඔව් ඒ කියන්නේ දැන් භාවනාවත් හොඳට කෙරලා තියෙනවා නම් කෙරීගෙන යනවා නම් දැන් මේ සතියත් හොඳට පැවතිලා තියෙනවා නම් ඒ දැන් අනිවාර්යයෙන්ම අපි මේ පොඩ්ඩක් මේ තිබහක් කියලා ඉක්මනට මේ භාවනාව අත්හැරලා දාලා මේ වතුර ටිකක් බොන්න යනවා කියන එක අපරාධයක්. මොකද Tamanට මේ විදිහට කරුණු ටික හොඳට සම්පාදනය වෙලා හේතු ටික සකස් වෙලා මේ වගේ හොඳ හොඳට භාවනාව කෙරෙන අවස්ථාවක් ලැබෙන්නේ හරි කලාතුරකින්. දැන් සමහරවිට මේ එක පර්යංකයක බොහොම හොඳට සිද්ධ වෙනවා ඊළඟ පර්යංකය බොහොම ගන්න දෙයක් නැති මට්ටමකටපත් වෙනවා. ඉතින් ඔය වගේ ඊළඟට සමහර දවස්වලට එක දවසක හොඳට සිද්ධ වෙනවා ඊළඟ දවසේ බොහොම තමන් බලාපොරොත්තු මට්ටමට එන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔය වගේ මේ භාවනා ගමන බොහොම හැලහැප්පීම් මැද්දේ තමයි යන්නේ. ඉතින් Tamanට ඒ ටිකක් හොඳට සියලු හේතු සකස් වෙලා බොහොම සමන්ටත් තෘප්තිමත් විදිහට දැන් සතියක් දියුණු වෙලා තියෙන බවක් තේරෙන මට්ටමකට යනවනම් ඉතින් අනිත් සියලු වැඩ බහා තබලා මේ ඔස්සේම යන්නයි තියෙන්නේ. බාධා කරගන්න එපා. ඊළඟට ඊළඟ ප්‍රශ්නෙන් අහනවා වේදනාවේ මුලැමැදාග බැලීමක් සම්බන්ධයෙන් වේදනාවේ විතරක් නෙමෙයි දැන් අපි හුස්ම පවා අපිට පුළුවන් ටිකක් අර මුලින් සතිය ටිකක් හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේ මුළු ආශ්වාසයම මුලැමැදාග දකින්න පුළුවන්. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ පෙන්ලා තිනවා. ඒ කියන්නේ අපි මේ හුස්ම රැල්ල දැන් අපි දුමු ආශ්වාසය නම් ආශ්වාසය පටන් ගන්න මොහොතේම දැන් අපි මුලදී සතිය දියුණු නැති මට්ටමේදී ආශ්වාසයේ ගොරෝසු කැලල විතරයි අපිට අහුවෙන්නේ. නමුත් සතිය දියුණු වෙන්න දියුණු වෙන්න ටික ටික මේ මුලට ඇදෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ආස්වාසේ මුල දකින සුළුව අපි බලනවා නම් අපිට මේ ආස්වාසේ බොහෝම සියුම්ව, ඊටාම සියුම්ව පටන් ගන්න ආකාරය දකින්න පුළුවන්. ඊට එතන ගාන්ට හිත රඳවගෙන මේ නිකන් අර ඒ ආස්වාසය පටන් ගත්ත තැන ඉඳලා ඊළඟට මේ අපි මේ සතියත් මේ ඔස්සේම ගාන්ට මේක ගාන්ට සමාන්තරව ගෙනියනවා නම් ඔන්න ආස්වාසයේ අපිට මුලත් අල්ලගත්තා ඊළඟට මැද ස්වභාවයත් මේක මේ වෙනස් වෙගෙන යනව බව තේරෙනවා ඊට අග ගිහිල්ලා නවතින නවතිනවා කියන්නේ ඒකත් නොපෙනී යන මට්ටමට අපිට අල්ලගන්න පුළුවන් ඉතින් ওই විදිහට ඊළඟට ප්‍රස්වාසයේ ආරම්භයක් දක ගන්නාසුලුව මේ සතිය පවත්වනවා අර මුළු මැද ප්‍රදේශයත් අල්ලගන්න විදිහට සතිය පවත්වනවා ඊළඟට අග ප්‍රදේශයත් අල්ලගන්න විදිහට සතිය පවත්වනවා ඊළඟට මේ දෙක අතර යම්සි හිඩසක් තියෙනවා නම් Tamanට නිකන් අරමුණක් නොපෙනෙන නොදැනෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ ගැන සතිමත්ව ඉන්න. ඉතින් වේදනාවටත් ඔය ක්‍රමේම තමයි යොදන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී ශබ්ද සහ සිතිවිලි වලින් බාධා වූවද මම වම දකුණ හා ඔසවනවා තබනවා යනුවෙන් සෑහෙන වේලාවක් සතිමත් විය හැක. පරයන්කයේදී නානා සිතුවිලි නැගෙන අතර ඒ තුලින් හුස්ම ඉහළ පහළ යන අයුරු බලා සිටිමි. බොහෝ කොට සිතවිලි පහළවන අවස්ථාවලදී ඒ සිතවිලි වලට එන්නට ඉඩ හැර ටික වේලාවක් සිටන විට ඉබේටම මෙන් ආනාපානයට සිත යොමු වෙයි. නමුත් ඒ සුළු වේලාවකට පමණය. නැවත නැවතත් නොයෙකුත් සිතවිලි හා පැරණි මතකයන් සිහියට එයි. ආනාපානය කෙරෙහි සතිය යොමු කිරීම සිතවිලි හා කෙරෙන තරගයක්සේ වැටහි. සමහර අවස්ථාවලදී ගත සැහැල්ලුව නිඳ යාමද සිදුවේ. නිදිමත එන අවස්ථාව පැහැදිලි නැත. නිින්ද ගිය බව දැනෙන්නේ නිින්දින් අවදි වූ පසුය. එහෙත් ඒ දිග නිින්දක් නොවේ. ඊතා ඉක්මනින් අවදි වෙන බව පැහැදිලිය. ගතේ වේදනාවන්ගෙන් කරදරයක් නැත. සුළු වේදනා ඇතිවද ඒවා දරාගත හැකිවන අතර ඉක්මනින් පහවයයි. පරියංකයත් අවසානයේ ගතට ඉමහත් සැනසෙල්ලක් දැනේ. මාගේ පුහුණුව පිළිබඳ වාර්තා කිරීමේ අදහසින් ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට නිරුක් නිරෝගී දිගා සිටිපතමි. වැඩේ හොඳට යනවා කියලා තමයි කියන්න තියෙන්නේ. <laughs> ඔහොම යන් කියන්න තමයි තියෙන්නේ. ඉතින් ආරම්භක මට්ටමේදී ඉතින් අනිවාර්යයෙන්ම හිතුවිලි එනවා ගණන් ගන්න එපා කාගෙන යන්නයි තියෙන්නේ. දේරුවන් සරණයි. ගරුතර ස්වාමීන් වහන්ස මම ආනාපාන සතිය මූලික කමඨහන මෙන් කරමි. ආශ්වාසයේ අවසානයේ ප්‍රාශ්වාසයේ අවසානයත් වෙන්වෙන් වශයෙන් අවබෝධයයි. අවබෝධයයි. අවබෝධ. ආශ්වාසයත් අවසානයේ ප්‍රාශ්වාසයත් අවසානයේ අවසන් වන බව දැනුණු විට අනිත්‍යයි කියා හිතෙන් මෙනෙහි කිරීම හොඳද? පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔව් කියන්න තියෙන්නේ හොඳ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙතෙන්දී මේ හිතලා මුකුත් කරන්නේ නැහැ. පුළුවන් තරම් මේ නිකං බලාගෙන ඉන්නයි තියෙන්නේ. අරද සාමාන්‍ය කියන්නේ මේ ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් වගේ. කන් ඇත්තේ නමුත් බහිරෙක් වගේ. මේ ඊළඟට මේ හොන තරම් කායික ක්‍රියාවන් කරන්න පුළුවන් නමුත් මේ නිකං කොර වෙච්ච කෙනෙක් වගේ නැත්තම් මලමිනියක් වගේ. නිකං වෙන දේ දිහා මුකුත්ම නොකර බලන් ඉන්නයි තියෙන්නේ. දැන් මෙතෙන්දිත් ආනාපානයේ දැන් අතුමු ඔන්න ඇති වෙලා නැති වෙලා යන හින්දානේ දැන් මේ මේ අනිත්‍ය කියලා කියන්න හදන්නේ මේක කියන්න කීමෙන් කියනවා කියන්නේ අපි දැන් ආයි නැවතත් විතර්කය අවසල ගන්නවා. ඉතින් මෙතන අපි හිතලා කරන දේ පුළුවන් තරම් අඩු කරගන්න මේ හිත පොඩ්ඩක් පැත්තකට කළා අපි මේ ගැන මේ සතියෙන් යුක්තව නිකන් හුදු නරඹන්නෙක් වෙන්නයි තියෙන්නේ. මම හිතන්නේ එහෙම කිව්වම තේරෙයි. දැන් අපි හිතන්න මේ කරේ ටෙලිනාට්‍යයක් වේවා නැත්නම් මොකක් හරි දෙයක් බලනකොට අපි ගිහිල්ලා ඕකේ රඟපාන්න යන්නේ නැහැ නේද? අපි අපි නිකන් හුදු නරඹන්නෙක් විතරයි. අපි ඕකට උපදෙස් දෙන්න යන්නෙත් නැහැ. ඔයා රඟපානවා හොඳයි, ඔයා රඟපානවා නරකයි කියලා කියන්න යන්නෙත් නැහැ. ඉතින් අපි මේක නිකන් බලාගෙන ඉන්නවා. මොකද වෙන්නේ මොකාටද එන්නේ කියලා බලන් ඉන්නවා. ඒ වගේ තමයි මේකත්. මේ මොකාටද එන්නේ කියලා බලාගෙන ඉන්න. එතකොට Tamanටම තේරෙයි මේක එනවා, ඔන්න යනවා, එනවා, යනවා. මේක මේ මම කරන දෙයක් නෙමෙයි. මේක තමයි යථාර්ථය. මේක මේ මතුවෙනවා ඔන්න මතුවලා පොඩි වෙලාවක් පවතිනවා යාම නැතිලා යනවා. ඉතින් මේක මේ අනිත්‍යයි අනිත්‍යයි කියලා අපි කියන්න ගියොත් මේකට අපි මේ કૃතිමව දාගත්ත දෙයක් වෙනවා. ඉතින් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අනිත්‍ය නම් අපිටත් ඒක අනිත්‍යම වෙන්න ඕනේ. මේ බුදුහාඳුරෝ කිව්ව පළියට නෙමෙයි. බුදුහාඳුරෝ මේ මේ සත් මේ සතර සතිපට්ඨානයේදී කියන්නේ මේ සම්මුදය ධම්මානුවා සම්මුදය සම්මුදය ධම්මා නෑ මොකක්ද එන්නේ කොහොමද ඒ වාක්‍ය තියෙන්නේ? සමුදය සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊට වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දැන් එතෙන්දී මුකුත් නෑ නේද? මේ මුකුත් එතෙන්ද කියලා නෑනේ මේ අනිච්චම් මනසිකරෝති. හරි ඔහොම මුකුත් නෑ. <laughs> ඒක නිකන් නිකන් විහෙරති. විහෙරති කියන්නේ නිකන් ඉන්නවා. සමුදය ධම්මානුපස්සීවා මේ සමුදය මේක මේ හටගන්න ස්වභාවය දකිමින් වාසය කරනවා. ඊළඟට වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කයේ මේ මේක මේ හුස්ම රැල්ල නැති වෙන ස්වභාවය දකිමින් ඉන්නවා බලාගෙන ඉන්නවා. මුකුත් කරන්නේ නැහැ. එහෙනම් මේ මුකුත් වැඩි වැඩ කරන්න යන්නේ නැතුව බලන් ඉන්නයි තියෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ මම පරියන්ක භාවනාවේදී මූල කර්මස්ථානීය ලෙස <clears throat> ආනාපානය මෙනෙහි කරමි. එසේ ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමු කරන විට නාසිකාග්‍රයෙන් හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම දැනේ. නමුත් හුස්මේ දිග කෙටි ස්වභාවය හඳුනා ගැනීමට පෙර ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳී යයි. ඉන්පසු සතිමත් සතිමත් කයට අවධානය යොමු කරමි. නමුත් දැනට මාස කිහිපයක සිටම මාහට කයේ කිසිදු දැනීමක් එනම් තද ගති හෝ කම්පන චංචල ගති නොදැනේ. එනිසා අවධානය සිතුවිලි කෙරෙහි යොමු කරමි. සිතුවිල්ලක් ඇතූ විට එය සිතුවිල්ලක් ලෙස සිහියෙන් හඳුනා ගනිමි. කිසිදු සිතවිල්ලක් නැතුව බොහෝ වේලාවක් හිස් අවකාශය දෙස හැඟීමකින් තොරව බලා සිටිමි. අත්පය හෝ ශරීරය පිළිබඳව ඒ වේලාවට මාහට දැනීමක් නැති නමුත් නාසිකාග්‍රයේ සති නිමිත්ත කෙරෙහි සිහිය පවතී. මෙසේ බොහෝ වේලාවක් සමහර විට පැයකට ආසන්න කාලයක් හැඟීම් දැනීම් නැතුව සිතවිල්ලක් නැති හිස් ස්වභාවය දෙස බලා සිටිමි. මාගේ ගැටලුව නම් මේ අවස්ථාව භාවනාවේදී ස්වභාවික අවස්ථාවක්ද යන්නත් එම හිස් ස්වභාවය තුලදී ධර්මතා වල අනිත්‍ය අනාත්ම භාවය මෙනෙහි කළ යුතුයද යන්නත්ය. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් යුතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තුනුරුවන්ගේ රැකවරණය ලැබේවා. හොඳයි අර අපි මුලින්නම් පොඩ්ඩක් ප්‍රශ්නය ගැන බැලුවොත් දැන් අර තමන් බලාපොරොත්තු වෙලා තියෙනවා කැටි හුස්ම දිග හුස්ම අල්ලගන්න. ඉතින් ඒත් ඒව අල්ලන්න කලින්ම මේ ආශ්වාස ප්‍රශ්වාසයේ සමන වෙලා තියෙනවා. ඉතින් මේ ඔය මුලදී තමයි අපිට ඔය කෙටි දිග ඔය ඔක්කොම මේ ඒවා හම්බ වෙන්නේ. නමුත් Tamanට හොඳට භාවනාව අහු වෙනකොට එහෙම නැත්නම් සතිය හොඳට දියුණු වෙනකොට හිත ස්වභාවයෙන්ම පටන් ගන්නත් කලින් තැම්පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී හොඳට ආනාපානය තැම්පත් වෙනවා නම් ඉතින් අපි හාරා උස්සලා මේකේ කොයිකද දිග කොයිකද කොට කියලා අපින් ඕවා හොයන්න ගියොත් අපි අර තැම්පත් වෙච්ච එක ආයේ මේ ව්‍යාකූල කරගන්නවා. ඒ නිසා එහෙම කරන්න එපා. බොහොම ස්වාභාවිකවම ආනාපානය තැම්පත් වෙනවා ඒකට එහෙම වෙන්න ඉඩ දෙන්න. ඊළඟට එහෙම වුණාට පස්සේ දැන් මේකෙදි සඳහන් වෙනවා විශේෂයෙන් අරමුණක් නැහැ. සිත බොහොම සිතුවිලි වලින් තොරව තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි අනිත්‍යයි දුක්ඛයි කියලා මෙනෙහි කරන්න ඕමනාද කියලා අහනවා අර කලින් ප්‍රශ්නෙට වගේ කියන්න තියෙන්නේ කිසිසේත්ම නැහැ. මෙතෙන්දී දැන් තියෙන්නේ මුකුත්ම නොකර ඉන්න தත්ත්වය තමයි දැන් මේ වෙලා තියෙන්නේ. පුළුවන් නම් උත්සාහ කරන්න දැන් මේ தත්ත්වයේ තියෙනකොට දැන් සිතේ මුකුත් සිතවිල්ලක් නැහැ, හිත බැසගත්ත තැනක් නැහැ, මුකුත් වේදනා ආරෝමයක් මුකුත් දැනෙන්නෙත් නැහැ. දැන් මෙතෙන්දී හැබැයි තාම හිතේ තියෙන යම්සි ප්‍රාර්ථනාවක්. මෙන්න මේක වෙන්න ඕනේ තාම උනේ නැහැ. තාම මේ අනිත්‍ය වැටහුන්නේ නැහැ. තාම දුක්ඛේ වැටහුන්නේ නැහැ. තාම සෝවාන් වුණේ නැහැ. ඉතින් ඔය වගේ දැන් මේ ප්‍රාර්ථනා තියෙනවා. ඉතින් ඕ දැන් ඕවා ඕවත් නැවතින්නයි දැන් අවශ්‍ය වෙන්නේ. මෙතෙන්දි පොඩ්ඩක් මේ හිතට යම්කිසි අදිෂ්ඨානයක් ගන්න. දැන් මේ බොහොම සංසිඳිලා ඔක්කොම ටික දැන් වාතාවරණය සකස් වෙලා තියෙන්නේ. දැන් වාතාවරණය සකස් වුණාට පස්සේ නිකන් හිතන හිතන්න මේ හොඳටම ඇති. මේ ඇවිල්ලා තියෙන මට්ටම හොඳටම ඇති මට කිසිම දෙයක් එපා. ඒ වගේ ඉඳන් ගන්නවා that's all enough කියලා අර කියන්නේ. this is more than enough. හොද්දටම ඇති දැන් වෙන මොකක්වත් මේපා. කියලා අර පුළුවන් තරම් මේ ප්‍රාර්ථනා සම්පූර්ණේ මතරින එක. හරි කියන්නේ අපනිහිත කියලා කියන්නේ. අපේ හිතේ තියෙන හරි පණිදි. පණිදි කියන්නේ මේ පොඩ්ඩක් හරි මේ මදි මේ තියෙන එක හොද්දටම මදි. මේ කියන්නේ දැන් හොඳයි ඒ තව පොඩ්ඩක් මොකද්ද අඩුවක් තියෙනවා. <laughs> අර ඒක තමයි දැන් මේ තියෙන්නේ. තව දැන් හොඳටම වෙලා තියෙනවා. ඒත් නිකන් අර හිතින් කෙලස් වලින් දානවා මේ තව තව මොකක් හරි එකක් ඕනේ කියන එකෙන් දානවා. ඒක තමයි දැන් නවත්ත ගන්න තියෙන්නේ. මේ හොඳටම ඇති කියන එක දැන් හිතට කවක් දාන්න. වෙන මට මුකුත්ම ඕනේ මේ තියෙන தත්ත්වය හොඳටම ඇති. මේ தත්ත්වය තුල කිසිම චේතනාවක් පහළ නොකර කයේ මුකුත් සැලවීම හරමේ හිතලා මුකුත් කරන්නේ නැතුව මුකුත්ම නොකර නැවතත් කියන මුකුත්ම නොකර ඉන්න තමයි දැන් තියෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්ස මම අද දිනද සුපුරුදු ලෙස සක්මනේදී සක්මනේ යෙදී පරයන්කට පැමිණීමි. ඉරියව්ව ලිහිල් ලෙස සකස් කරගෙන ඒ දෙස බලා සිටීමි. බොහෝ සිටිවිලි එකින් එක ගලා යමින් පවතී. බොහෝ වේලාවක් ගත වී ආනාපානය ප්‍රකට විය. ආශ්වාසය නතර වන විට ප්‍රශ්වාසයත් ප්‍රශ්වාසයේ කෙලවර නැවත ආශ්වාසයත් ඇති වෙමින් නැති වෙමින් ගොස් නොබෝ වේලාවකින් සංසිඳුනි. එවිට සංසිඳුනා කියා සිතන්නට පටන් ගතිමි. විනාඩි කිහිපයකින් හිස බෙල්ල උඩු අතට ඇදී ගොස් සමාධියටපත් විය. තවද හිස විශාලව විශාල වන බව තේරුණි. ඒ අතර හිසේ වම් පැත්ත හිරිවැටි යනවා මෙන් දැනුනි. ඒ සියල්ලම අනිත්‍ය ලෙස සලකා විමසිල්ලෙන් සිට සංස්කාර සියල්ලම සංකත බැවින් නේද නිසා විසරු වෙන්නේ තමක්. නිසා හටගෙන හේතු නැතිවෙන විට නැතිවෙන බව මෙනෙහි කෙලෙමි. ස්වාමින් වහන්සේ සමාධියටපත් වී ධාන අවස්ථා හඳුනාගන්නේ කෙසේදයි දැන ගැනීමට කැමැත්තක් ඇත. ඒ ගැන පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් දැන් මේ භාවනාව අතරේදී අපි ධ්‍යාන පැත්තට එන්න කලින් අපි මීට කලින් කියලා තියෙන දේවල් ගැන සැලකුවොත් දැන් භාවනාව අතරේදී මේ අපි හිතන්න ගියොත් මේ ඔක්කොම සංකතයි මේක ඔක්කොම අනිත්‍යයි ඕම අපි හිතන්න ගියොත් අපරාධي අර ඔක්කොම හදලා තියෙන දැන් භාවනාව තුලින් බොහොම හොඳට ඇවිල්ලා තියෙනවා නමුත් අපි අර අපේ එකතු කරගත්ත පොතේ දැනුම අපි මෙතෙන්ට යොදන්න ගිහිලා තියෙනවා ඒක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මේ භාවනාවට අකුල් හෙලීමක් තමයි එතෙන්දි වෙන්නේ පුළුවන් තරම් මේ අපි අර ඉගෙන ගත්ත දේ මෙතෙන්ට කියන්නේ මේ පොතේ දැනුම මෙතෙන්ට ඉස්සර කරන්න යන්න එපා. කියන්නේ බොහොම නිකන් පුංචි ළමයෙක් වගේ මුකුත් දන්නේ නැති නිකන් මේ අර පාරක යන්නේ අපි පාරක යනවා ඉස්සරහට මොනවා වේද කියන්නේ දන්නේ නැහැ. අන්න ඒ වගේ බොහොම ආදුනික මනසකින් යනවනම් මේ ඒ ඒ අපි අත්දකපු දේ ඒ විදිහට ඒතකොට අත්දකින්න. එහෙම නැත්තම් වෙන්නේ අපි අපි මේ අත්දකින්න යන දේ අපේ දැනුමෙන් වර්ණවත් වෙනවා. එතකොට අත්දැකීම ස්වාභාවික නැහැ. මම හිතන්නේ කියන කියන එක තේරෙනවා ඇති. يعني අපි මේ ලබන අත්දැකීම අපේ පොතේ දැනුමෙන් වර්ණවත් කරන්න යන්න එපා. මේ අත්දැකීම මේ විදිහටම බොහොම નિરાයාසයෙන් වෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් එළියට ආවට පස්සේ ඔන්න පොතේ දැනුමත් එක්ක ගලපන්න පුළුවන්. ඊළඟට ඊළඟ ප්‍රශ්نين ඔය ධාන ගැන අහනවා ඒක මේ විස්තර කරන්න ගියොත් අපි මේ يعني මේ වැඩමුළුවේ අරමුණ අපේ පැත්තකට පැත්තකට යනවා. ඒ කියන්නේ මේ ධානා පැත්ත කියන්නේ සම්පූර්ණයෙන් ඉතින් සමත පැත්තක්. ධාන එකින් එක වෙනස් වෙන්නේ ධාන අංග පහක් හඳුන්වලා දීලා තිනවා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා. ඉතින් ඔන්න පළවෙනි ධානයේදී මේ පහම තියෙනවා. දෙවෙනි ධානයේදී විතක්ක ਵਿਚාර නැහැ. තුන්වෙනි ධානයේදී ප්‍රීතියක් නැහැ. හතරවෙනි ධානය එනකොට සුඛයත් නැති වෙලා උපේක්ෂා මට්ටමකටපත් වෙනවා. ඉතින් ওই වගේ ධාන හතර වෙන් කළා දහමේ සඳහන් වෙනවා. ඉතින් නමුත් ඕවා ගැන මේ හිතන්න යන්න එපා. මේ මොන ධානයේද දැන් මං ඉන්නේ? මේක සමත ධානයක්ද? මේක විපස්සනා ධානයක්ද? මේ මොන මේ ඥානෙද? ඕවා හිතන්න යනවා කියන්නේ සම්පූර්ණයෙන්ම භාවනාවට කරන බාධාවක්. ඒ නිසා පුළුවන් තරම් බොහොම සරලව ආධුනික මට්ටම ආධුනික මනසකින් ගියොත් භාවනාවට මේ විපස්සනා භාවනාවට විශේෂයෙන්ම මේ මේ විපස්සනා භාවනාව දියුණු වෙනවා. නැත්තම් අපි පොතේ දැනුම ඉස්සර කරගත්තොත් විපස්සනා භාවනාවට අකුල් හෙලීම සිද්ධ වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව පිළිබඳ මා තුල පැවති ගැටලු රාශියක් निराකරණය කර ගැනීමට ඊයේ ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡා වාරයේ මහඟු උපකාරයක් විය. එමෙන්ම පරියංක භාවනාවේදී මා පීඩා විඳි උදාසීනත්වය දුරු වී උද්‍යෝගයෙන් භාවනාවේ යෙදීමට මම අද සමත් වීමි. ඒ පිළිබඳව ඔබ වහන්සේට নমස්කාර පූර්වක නිවන්සෝ ප්‍රාර්ථනා කරමි. ස්වාමින් වහන්සේ අද මගේ ගැටලුව මෙයයි. විදර්ශනා භාවනාවේ විදර්ශනා වැඩිීමේදී අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් ඒවා මෙනෙහි කිරීමට අමතරව තවත් කවර ධම්ම මින්නේ කරුණු මතු කරගත හැක්කේ දැයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මම හිතන්නේ දැන් නම් ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලි ඇති. මේ මුකුත් මෙනෙහි කරන්න නැහැ. බලන් ඉන්නයි තියෙන්නේ. ඉතින් විනය ප්‍රශ්න නම් කොහොමත්ම ඕකස්තර දාන්න එපා. මේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා මම හිතන්නේ දැනටම මේ කියන්නේ අපි මේ කරගෙන යන භාවනාව පැහැදිලි වෙලා ඇති. ඒ කියන්නේ මේ මේ විපස්සනා භාවනාවේදී ඇත්තටම පුළුවන් තරම් ආධුනික මනසකින් දරුවෙක් බොහොම මුල් වතාවට යමක් අත්දකිනවා වගේ අපිට අපේ අර තිබිච්ච දැනුම් දැනුම් මේ පොට්ටනිය පොඩ්ඩක් පැත්තකින් තියලා අපි බොහොම සරලව යන ගමනක් තමයි තියෙන්නේ. ඒ ගිය ගමන ඒ ඒ ගමනේදී තමයි ඒ දැන් සමහර කෙනෙක්ට හැබැයි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් නම් පුළුවන්. ඒකට මේ අපි මේ ඉගෙන ගන්න දේවල් ඔක්කොම වැඩක් නැද්ද? එහෙම කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒවා ඒවා ඒවා නිසා තමයි දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ යමක් ඉගෙන කියාගත්ත නිසා ධර්මයේ ගැන යම්සි ගෞරවයක් ඇති වෙලා මේකේ තියෙන වටිනාකම තේරලා තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් හැබැයි දැන් යන්න හදන්නේ අපිම මේක අත්දකින්න. ඉතින් අපිම අත්දකිනකොට අපි බොහොම සරලව යන ගමනක් මෙතන තියෙන්නේ. විපස්සනාවෙත් තියෙන්නේ. අපි මෙතෙන්දී අපේ මනස අපේ දැනුමෙන් අර කලින් වගේ අපි තත්වගත කරන්න ගියොත් අපි කන්ඩිෂන් කරනවා කියන්නේ මේක තත්වගත කරන්න ගියොත් අර මනසේ තියෙන ස්වාභාවිකත්වය අපි මතු කරන්නේ නැහැ. දැනටමත් අපේ මනස තත්වගත වෙලා තියෙන්නේ. අපි මේ තත්වගත වෙච්ච මනස තමයි මේ තත්වගත වෙච්ච මට්ටමින් මුදව ගන්න හදන්නේ. පුළුවන් තරම් මේ අපේ තීච්ච කනසේ තියෙන කුණු කන්දල් ටික ඔක්කොම අයින් කළා. බොහොම නිර්වුල් ආතතියෙන් තොර මනසක් තමයි අපිට මේ හරහා ලැබෙන්නේ. ඉතින් ඒකට තමයි අපි යන ගමන. ඉතින් ඒ නිසා කොහොම සරලව යන්න කියන්න තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් කරන විට පාදය ඔසවන බවත් ගෙන යන බවත් තබන බවත් සිහියෙන් යුතුව කරමි. එසේම මෙම ක්‍රියාවලිය තුල පාදයක් පාදයක් පඨවි ධාතුව හා ගැටෙන බව හඳුනා ගතිමි. එසේම සක්මන් කාලය වැඩි වෙන විට පාදයන්ගේ චලනය සමග ඉදිරි ධාතුන්ගේ උත්තේජන ස්වභාවය හා ක්‍රියාකාරීත්වයද හඳුනා ගනිමි. සක්මන් කාලයේ විනාඩි 30ක් 40ක් වන විට මා දෙපසට වැනෙන ස්වභාවයක් ඇතිවේ. එයද නොසලකා සක්මන් කරමි. එවිට ටික වේලාවකින් මා පොළොව මත අඩිය තබනවා වෙනුවට අර්ධ වක්‍රාකාරව පොළව මත ගමන් කරනසේ දැනේ. බයිසිකලයක හැන්ඩලයක් මත සිට බයිසිකලය ගෙන යනවාසේ. මෙසේ ගමන් කරන විට මට දැඩි නිදිමත ගතියක් ඇති වෙන්නට පටන් ගන්නවා. එවිටම සක්මන් කිරීම කෙරෙහි හිත යෙදීමට උත්සාහ කරමි. කෙසේ හෝ නැවත මාහට පාදයේ පොළොව මත ගැටෙන බව දැනුණු දැනුණාට පසුව පරයන්කයට යමි. මාගේ මූලික කමටහන ආශ්වාස ප්‍රාශ්වාසයයි. මා පරියන්කයට ගිය පසු ආශ්වාස හා ප්‍රාශ්වාසයේ හුස්ම රැල්ලී දිග දිග හා දිග කොට බවත් සතර ආකාරයකින් හඳුනා ගනිමි. ප්‍රාශ්වාසයට වඩා ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසයේ වාතී උණුසුම හා ඝන බව හඳුනා ගතිමි. ආශ්වාසය නාසා නාසා පුඩුව නාසා පුඩුවල පහළින්ද ප්‍රාශ්වාසය වාතයේ නාස්පුඩු වල පුඩු අග්ගද ඉහළින්ද මුදා හරින බවක් දැනේ. මෙසේ විනාඩි 20ක් 25ක් පමණ සිටන විට ආශ්වාස ප්‍රාශ්වාස නොදිනියයි. නිදිමත ගතියක් වැනි මනසට අමුතු නිදහස් ගතියක් වගේ දෙයක් මතුවේ. බාහිර පරිසරයේ සිදුවීම් දැනේ. නිින්දක්ද නොමැත. කිසිදු අපහසුතාවයක් නොදැනේ. මා මෙසේ ගත කළ උපරිම කාලය විනාඩි 20කට අධිකවයයි සිටිමි. මා දිනකට භාවනා කරන කාලයේ වැඩිවන්න වැඩිවන්න මෙම ක්‍රියාවලියේද කිසිදු වේගය වැඩි වෙන බවද මට දැනින. මගේ අඩපාඩු සකස් කර දෙන මෙන් පහදා පාද නම නැමදා ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. හ්ම් වැඩේ හොඳටම යනවා. මේ බාධා කරන්නේ නැතුව ඔය යන විදිහට යන්නයි තියෙන්නේ. අපි අර පුළුවන් නම් දැන් අර කම්මැලි ස්වභාවයක් ආවහම ඒක මේ භාවනාවේ ප්‍රතිඵලයක්. ඒක තමයි මේ කෙලෙස් නැති බව. කෙලෙස් නැති බවට ලකුණක්. දැන් මම යන්නේ මාර්ගයේ මම සෑහෙන ඉස්සරහට ගමන් කරලා තියෙන්නේ කියලා සිතට ඒ හරහා ප්‍රමෝදයක් ඇති කරගෙන මේ කම්මැලි ස්වභාවය තව ඉදිරියට පවත් ගන්න. ඒ කියන්නේ දැන් දැන් මෙතන කියන්නේ විනාඩි 20ක් විතර වගේ කියලානේ. ඉතින් තවදුරටත් මේක පවත් ගන්න. තේරුම් ගන්න තියෙන්නේ Tamange හිතට භවනා පරයන්කට කලින් පොඩ්ඩක් කාවත් ගන්න. ඒත්තු ගන්නන්න මේ කෙලස් නැති හිතේ ස්වභාවය Tamanට මුලින් දැනෙන්නේ කම්මැලි වගේ. නිකන් නිදිමත ගතියක්, කිසි ගතියක් නැති වගේ. සිව් අර උත්තේජනයක් නැහැ, කුප්පන්නේ නැහැ, අවුස්සන්නේ නැහැ. ඒ නිසා නිසයන් බොහොම කම්මැලි ගතියක් තමයි මේ කෙලස් නැති හිතේ තියෙන්නේ. තමන් මේ ස්වභාවය හොඳට හිතට කාවත් ගන්න. මේකයි මේ අපි යන්න හදන මාර්ගය. දැන් බුදුජනන් වහන්සේ නිවන විස්තර කරන්නේ මේ ශාන්ත කියන පදයකින්. ඒකේ නැහැ මේ හැලහැප්පීම් නැහැ. ඉතින් ඒ දැන් අපි මේ යන ගමනේදී දැන් ඔය ඒවා තමයි ඔය එන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට ඒක ඒකට අපි පුළුවන් තරම් අනුග්‍රහ කරන්නයි ඕනේ. ඒ නිසා අද විනාඩි 20ක් හිටියනම් හෙට විනාඩි 25ක් ඉන්න. ඔය විදිහට මේ කටයුත්තට අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. නිර්වාන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්කයට වාඩි වී ආශ්වාස ප්‍රාශ්වාස දෙසට සිත යොමු කෙලිමි. ආනාපානය හරි හැටි නොදැනීම නිසා කයට සිත යොමු කෙලිමි. සුළු වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාස පැහැදිලි වූ අතර නැවත ආශ්වාස ප්‍රාශ්වාස විවිධ අයුරින් දැනුණු අතර සමහර අවස්ථාවල ආශ්වාස ප්‍රාශ්වාසයේ නොදිනී නොදැනුනි එවිට සතියෙන් උපේක්ෂාවෙන් යුතුව ඔහි බලා සිටීමි වරින් වර සිතවිලි ස්වල්ප වශයෙන් පැමුණනද සතියට බාධාවක් නොවිනි වරින් වර කයට සිත යොමු කළාද කළද කයෙහි කිසිම ස්ථානයක සිත නතර නොවිනි. සමහර අවස්ථාවල කයේ පිම්වීම හැකිලිම සමග ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමු විය. මෙසේ හරි අරමුණක් නොමැතිව විනාඩි 30ක පමණ කාලයක් තිබිනි. මා භාවනාවේ ඉදිරියට යෑම සඳහා ගත යුතු පියවර දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට වහා නිවන් අවබෝධ වේවා. දැන් අපි අපි හිතලා මේ කයේ බලන්න යන්න අවශ්‍ය නැහැ. දැන් අපිට ආනාපානය හොඳට සංසිඳලා තියෙද්දී කයෙන් යම් අරමුණක් ඉදිරිපත් වේවි. ඒක ඉදිරිපත් වුණාම එතෙන්ට හිත දාන්න අපි හිතලා මේ අරමුණක් හොයන්න යන්න අවශ්‍ය නැහැ. අරමුණක් නැත්තම් ඒ අරමුණ නැති ස්වභාවය දිගට පවත්වන්න. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අරමුණක් නැතුව සතිමත්ව ඉන්න පුළුවන් නම් ඒකත් හොඳයි. දැන් අරමුණක් නැතුව අපි හිතින් අරමුණු හදලා කෝ මේ කයේ කොහෙවත් නැහැ මට අරමුණක් කියලා අපි කයේ හොයන්න ගියොත් අපි චේතනාපූර්වකව අපි මේ මේ සිද්ධ වෙච්ච මේ සංසිඳීම අපි කඩාකප්පල් කරගන්නවා. ඒ නිසා එතන තමයි මේ වෙලා තියෙන වැරද්ද අනිත් ටික හරියට ගිහිල්ලා තියෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා ආනාපාන සතිය ආශ්වාස ප්‍රාශ්වාස ගෙවිගෙන යන මෙත සිහි යොමු කරද්දී ගෙවිගෙන යන අවස්ථාවේ කයට සිත යොමු කෙලිමි. එවිට බෙල්ල පෙදෙසින් පටන්ගෙන ශරීරයේ ගොඩක් ස්ථානවල ඉඳුකටු තුඩු වලින් සමට අනින්නාක් මෙන් බූවක් ගෑවුනාක් මෙන් දැනුනි. ඒ අතර එය කැසීමකට තරම් උමනාවක් ඇතිවිය. එයින් භාවනාව නිසියාකාරව කරගෙන යාමට නොහැකි වේ. මෙය ගොඩක් අවස්ථාවල සිදුවන අතර සමහර අවස්ථාවල ආනාපානය ගෙවී යාමට ප්‍රථමයද සිදුවේ. මෙවැනි අවස්ථාවක භාවනාවේ ඉදිරියට යා යුතු අන්දම කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුවයත් වේවා. දැන් කැසීමක් එහෙම ආවනම් දැන් අපි සාමාන්‍යයෙන් දැන් මුල් අවස්ථාවලදී විස්තර කරන්නේ කැසීමක් කියලා දැනගත්තා නම් ඒ කැසීමක් කැසීමක් කියලා මෙනෙහි කළා තමන්ගේ අරමුණට එන එක තමයි කරන්න තියෙන්නේ. දැන් ඒක අපිලා මුල් අවස්ථාවේදී දැන් මේක තාම අපිට ඒ සිද්ධ වෙන එතන සිද්ධ වෙන දේ ඒ කැසීම කියන ඒ අරමුණ අපිට තාම මෙනෙහි කරගන්න තරම් ශක්තියක් නැහැ. නිසා අපි තාමත් ඉන්නේ මුල් අවදියේ ආනාපානය කියන අරමුණ අපේ මූල කර්මස්ථානයේ ඉල්ලලා තමයි අපි තාම ඉන්නේ. ඒ නිසා එතන ඒ සිද්ධ වෙන කැසීම සම්බන්ධයෙන් Tamanට සංවේදනාවක් ආවහම අපිට පුළුවන් යම්සේ එතෙන්ට නිකන් කැසීමක් කැසීමක් හරි නිකන් යම් ඒ වගේ මෙනෙහි කිරීමක් කළා නැවතත් ආනාපානයට මේ අරමුණට හිත ගන්න පුළුවන්. හැබැයි නැවතත් ඒක දිගින් දිගටම පවතිනවා නම් හිත එතෙන්ට નિરાයාසයෙන් යනවා නම් බලන්න උත්සාහ කළා ඒ දිහා අර කලින් කිව්වා වගේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න. ඒ උපේක්ෂාවෙන් බලාගෙන ඉඳීම හරහා මේ මෙතන සිද්ධ වෙන ඒ ඒ ඒ එතන තියෙන වේදනාවේ සිද්ධ වෙන වෙනස්කම් දැක ගන්න පුළුවන්. ඒක අරමුණක් කරගන්න පුළුවන්. ඒක ඉතින් තමන් දැන් මේ වෑන් කොයිකද කොයික කරොත් තමන්ට හරියයිද කියන එක තමන්ම පොඩ්ඩක් ඊළඟ පාර ලෑස්ති වෙලා ගිහිල්ලා ඊළඟ පාරත් දැන් මේ කැසියුම් මතුනොත් ඉතින්දි ලෑස්ති වෙලා ගිහිල්ලා බලන්න. මේ මේක ආවහම දැන් මම ඒක උපේක්ෂාවෙන් බලනවා. ඊළඟට එහෙම නැත්නම් ආයේ ඒකට පොඩ්ඩක් මෙනෙහි කිරීමක් යොදලා ආය ආනාපානෙට ගන්නවා. ඉතින් මේ ක්‍රම කීපයක් Tamanට මේ යොදලා බලන්න සිද්ධ වෙනවා. ප්‍රශ්න තුනක් එකට ගොනු කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. 1. සක්මන් භාවනාවේදී භාවනාවේ යෙදී සිටන විට හැරෙන අවස්ථාවේදී සියලුම පියවර අනුගමනය කර හැරිය යුතුයද? නැත්නම් හැරෙනවා කියා එක විට හැරීම සුදුසුද? දෙක සක්මන් භාවනාවේ යෙදී ඔසවනවා, ගෙනියනවා, තබනවා යන අවස්ථා මෙනෙහි කිරීමේදී රඳවා ගත යුතු වේගය කුමක්ද? සෑම අවස්ථාවකම දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතුයද? තුන සක්මන් භාවනාව කරන විට හොඳින් සතිය පවත්වා පියවර නිරීක්ෂණය කරගෙන ගෙන ගිය නමුත් සමහර අවස්ථාවල යම් යටිසිතෙන් නැගෙන සිටිවිලි අඳුනාගත හැක්කේ සෑහෙන වේලාවක් ගත වූ පසුය. නිරීක්ෂණ වැඩිපුර කරන අවස්ථාවල මේ සිදුවීමේ වාර ගණන වැඩි බව මගේ අවබෝධයයි. උපදේශ පතමි. මෙතෙන්ද නම් කියන්න තියෙන්නේ මේ අපි අර සක්මන් භාවනාව සක්මන් භාවනාවට අපි ඕන්ට වඩා මේ ක්‍රමවේදයන් දාන්න යන්න අවශ්‍ය නැහැ. හැරෙන වේගය ගැන ඒක තමන්ගේ ඇඟෙන් තමයි අහන්න තියෙන්නේ. ඒක මේ මට මෙන්න මේ වේගය පවත්ව ගන්න කියලා කියන්න බෑ. තමන් පොඩක් උත්සාහ කරලා බලන්න තමන්ගේ හිතට කියන්නේ ආතතියක් එන්නේ නැති විදිය. ඒකම තමයි මේ ගන්න වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ඕන්ට වඩා ඒ කියන්නේ අපි ගිහිල්ලා එක පාට ටක් ගාලා හැරුණොත් ඔන්න අපේ සතියේට බලපෑමක් වෙන්න පුළුවන්. තමන් ඕන්ට වඩා මේක දැන් ඔන්න මං හැරෙන්නයි යන්නේ කියලා මේ දැන් ගතිය කැඩෙයිද දන්නෙත් නෑ. ওই විදිහට දැන් එක එක දේවල් කරන්න ගියොත් ආයෙ එතනත් බාධාවක් වෙන්නත් පුළුවන්. නමුත් එහෙම නෙමෙයි. තමන් බොහොම උපේක්ෂාවෙන් යනවා. දැන් හැරෙන්න තියෙන බව දන්නවා. ඕන්න හැරෙන්න කලින් පොඩ්ඩක් හිට ගන්නවා. ලක්මනේ කෙලවරට ගිහිල්ලා හැරෙන්න කලින් තමන් පොඩ්ඩක් හිට ගන්නවා. ඕනම් හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට ඔන්න හැරෙන්න පටන් ගන්නවා. ඉතින් බොහොම සතිමත්ව හිත මේ හප්ප ගන්නේ නැතුව හිතේ මේ මුකුත් ආතතියක් ඇති කරගන්නේ නැතුව හිමීට හැරෙනවා. ඊළඟට හැරිලත් එකපාරට ආපහු එන්නේ නැතුව පොඩ්ඩක් නැවතිලා ඉන්න පුළුවන්. හැරිලා ඉවරලා Tamanට හිටගෙන ඉන්න පුළුවන්. හිටගෙන ඉඳලා නැවතත් ඔන්න ආපහු එන්න පටන් ගන්නවා. ඉතින් මේ ඊළඟට ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන එක සමහර විට Tamanට බර වැඩි නම් ටිකක් බොහොම සරල එකකට යන්න මුලින්. මේක අනිවාර්යයෙන්ම මේකටම යන්න ඕනේ කියලා නීතියක් නැහැ. Tamanට ගැළපෙන දේ මොකක්ද කියන එක Tamanම පොඩ්ඩක් පරිශන කරලා හොයාගන්න වෙනවා. Taman බොහොම සරලව මේ වම දකුණ කියන එකේ යන්න පුළුවන්ද? නැත්තම් එතෙන්දී ඕන්ට වඩා සිතුවිලි එනවා නම් ඔන්න අපිට පොඩ්ඩක් ඊළඟට උත්සාහ කරලා බලන්න පුළුවන්. ඔසවනවා, තබනවා කියන එක උත්සාහ කරලා බලන්න පුළුවන්. අපි තුමු ඊටත් වඩා Tamanට පොඩ්ඩක් විස්තර වලට යන්න අවශ්‍ය නම් ඔන්න ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන පියවරට යන්න පුළුවන්. ඉතින් මේ එකකින් අනිකට අනික එකකට වඩා හොඳයි කියලා එහෙම කියන්න බෑ. හොඳ වෙන්නේ කොයිකද? තමන්ගේ සතිය අකණ්ඩව තබා ගන්න පුළුවන් නම් මේ යන මේ මේකේදී තමන්ගේ කියන්නේ සති ධාරාව අකණ්ඩව ගෙනියන්න පුළුවන් නම් අන්න ඒක තමයි තමන්ට හරියන දේ. සති ධාරාව අකණ්ඩව ගෙනියන යම්සි වේගයක් තියෙනවා නම් තමන්ගේ සක්මනේ අන්න ඒක තමයි හරියන හරියන වේගය. ඒ අනුව තමයි තමන් තමන්ම පොඩ්ඩක් සක්මනේ සෑහෙන කාලයක් යෙදෙනකොට මේ ටික අහුවෙනවා. ඉතින් මුලදී අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ. තමන්ට මේක ටිකක් එන්නකොට හිමීට හිමීට අහුවෙනවා. හුරු වෙනකොට අහුවෙනවා. තවදුරටත් යෙදෙන්න. එතකොට මේ තියෙන ප්‍රශ්න ටික විසඳලා යාවේ. ස්වාමීන් වහන්සේ දැන් තියෙන ධර්ම කරුණු තුනක් අහන්න. ගරු ස්වාමින් වහන්සේ ආකාශ ධාතුව ඇතුළතින් හා පිටතින් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලමි. ගෞරවයෙන් වන්දනා කරමි. <laughs> ආකාශ ධාතුව ඇතුළතින් හා පිටතින් හඳුනා ගන්න ස්වභාවය. ක්‍රියාත්මක වන ආකාරය. ඇතුළතිනේ පිටතිනේ එතකොට දැන් නම් මේ අභිධර්ම පැත්තකට තමයි යන්නේ. දැන් මේ මේවා මේ භාවනා වැඩමුළුවේදී නම් හිතන්න එපා. මේ පුළුවන් තරම් මනස නිර්වුල්ව තියාගන්න. මේ මොකද මේ කියන්නේ අපි භාවනා කරන වෙලාවේදී ඔය වගේ ප්‍රශ්න හිතන්න ගියොත් සම්පූර්ණයෙන්ම භාවනාව අඩාල වෙනවා. ඊළඟට භාවනා දැන් අපි හිතමු මේ භාවනා නොකරන වෙලාවේදී අපි මේ අපි තුමු දැන් පරයන්කයක් නෙමෙයි සක්මනක් නෙමෙයි. දැන් ඔය කියන්නේ කුටියට මේ මොකද්ද මේ කාමරයට ගිහලා නිකන් ඉන්න වෙලාවට ඔවා හිතන්න ගියොත් ඒත් අපි අර අතෙන්දි කරපු භාවනාව මේ දේවල් නිසා ඒකේ භාවනාවදී යම්සි කියන්නේ විතර්ක සමතයක් විතර්ක සංසිඳීමක් සිද්ධ වුණා නම් අපි මේ දේවල් හිතීම හරහා අපේ විතර්ක යටපත් වෙච්ච විතර්ක ටික අපි ආයෙ අවසල ගන්නවා. අපි ආයෙ කෝද්දලා ගන්නවා. ඒ නිසා පුළුවන් තරම් Tamanට කියන්නේ මේ භාවනාවට yaadෙන විදිහට මේ මේ දවස් කීපය අඩුතරමින් පවත්වන්න අපි විශේෂයෙන් දැන් ඔය මහාසී භාවනාව විස්තර කරද්දී උන්වහන්සේ විස්තර කරන්නේ දැන් මේ හිතට සිතුවිල්ලක් ආවහම සිතුවිල්ලක් සිතුවිල්ලක් කියන පමණින් නවතින්න. ඉන් එහාට මේක මොකක්ද කියලා හිතන්න යන්න එපා. ධර්මකාරණයක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේ අපි යන්නේ වෙන ගමනක. දැන් මේ ධර්මය විශ්ලේෂණය කරන ගමනක නෙමෙයි දැන් මේ අවස්ථාවේ දීලා ඉන්නේ. ඒ නිසා මේක නිකන් සිතුවිල්ලක් සිතුවිල්ලක් නැත්නම් විතර්කයක් විතර්කයක් කියලා ඒ පමණින් නතර වෙන්න. දැන් ධර්මයේ පැත්තෙන් ඊළඟට මට හරියටම අභිධර්මයේ පැත්තෙන් ඇතුළතිනුයි පිටතිනුයි කියලා කියද්දී නම් එහෙම මට හිතා ගන්න බෑ. දැන් මේක මේ අජ්ජත්ත කියන එක මේ තමන්ගේ කය කියලා සලකලා බහිද්ද කියන එක මේ කයෙන් එළිය තියෙන එක කියලා සැලකුවොත් ඔන්න එක පැත්තකින් මේ පිළිතුරක් දෙන්න පුළුවන් අපිට මේ කයේ තියෙන ආකාශ ධාතුව කියලා සාමාන්‍යයෙන් ධහමේ පෙන්නනවා ඔය මේ නාස් නාස් සිදුරු වල ඊළඟට මේ බඩවැල් වල ඇතුලේ තියෙන කුහරවල මේ මුඛ කුහරේ මේ තියෙන ආකාශය සාමාන්‍යයෙන් අජ්ජත්ත මේ ආධ්‍යාත්මික ආකාශ ධාතුව කියලා කියනවා ඊළඟට ඊට බාහිරව මේ තියෙන එම අවකාශයේ තියෙන ආකාශ ධාතුව බාහිර ආකාශ ධාතුව කියලා හඳුන්වනවා. ඉතින් ඔක අභිධර්ම පැත්තට ගියොත් ඊට වඩා බොහොම සංකීර්ණ විදිහට ඒවා බොහොම සියුම් විදිහට බෙදලා බෙදලා ඉතින් පෙන්නනවා. ඉතින් මම හිතන්නේ පිළිතුර ප්‍රමාණවත් වෙයි කියලා. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයෝජන තුන වන ඇසීමෙන් පමණක් සාක්ෂාත් කළ හැකිද බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවදී බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත් වූ අවස්ථාවේ අපට පොත්පත්වල සඳහන් වන්නේ මේ පිළිබඳව පැහැදිලි කර දෙන්න මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඒක ඇලෙන්නේ නැතත් කවන්නේ. ඒ කියන්නේ මේ ඇත්තටම ඉතින් බුදුරජාණන් වහන්සේ කාලෙදී නම් ඉතින් ඒක සිද්ධ වෙලා තියෙනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහද්දී කෙනෙක් මේ මේ සංයෝජන තුන දුරු කරගෙන සෝවන් වෙලා තියෙනවා. ඉතින් දැන් නමුත් ඉතින් ඕක ඉතින් වර්තමානයේ අපිට සිද්ධ වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ඉබඳු හැකියාවන් තියෙන පුජ්‍යලයේ තමන්ගේ මේ කරුණා ඇසට හසු වුණාම ඒ තැනැත්තව හොයාගෙන ගිහිල්ලා ධර්මයේ දේශනා කළා තියෙනවා. උදාහරණයක් වශයෙන් අර කවුද මේ පේශකාර දියණිය සමාජ මතක ඇති මේ පින්වුතුන්ට මේ පේශකාර දියණිය සෑහෙන ඈත හිටියේ ඉතින් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. මෙයාට දැන් මේ දැන් මේ මට්ටමට යාගේ මරණ සතිය දියුණුවලා තිනවා. මම ඊළඟට ධර්මයේ දේශනා කළොත් ඔන්න යා සෝවාන් මට්ටමටපත් වෙයි. දැන් ඒ එතනත් අපිට තේරුම් ගන්න වටිනවා. දැන් මම මේ කියපු උදාහරණයේ බුදුරජාණන් වහන්සේගෙන් මුලින් ධර්මයක් ඇහුවා. අහලා සෑහෙන කාලයක් ඔන්න මරණානුස්සති භාවනාවේ යෙදුණා. ඊට පස්සේ ඔන්න බුදු ඇසට පෙනුණා. ඔන්න දැන් මෙයාගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙලා දැන් ඔන්න සෝවාන් වෙන්න පුළුවන් මට්ටමට ඒ අවශ්‍ය කරන පසුබිම සකස් වෙලා තියෙන්නේ. ඊළඟට දැන් ඔන්න බුදුරජාන් වහන්සේ වැඩියොත් ඊළඟට අර සකස් වෙච්ච පසුබිමේ ධර්මය දුන්නා නම් ඔන්න ඊළඟට අර වැඩේ සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ ඒක ඉතින් බුදුරජාණන් වහන්සේට පමණක් තියෙන සුවිශේෂී හැකියාවක්. නිසා අපිට අපි කෙලින්ම කිව්වොත් මේ බණ ඇසීමෙන් පමණක් සෝවාන් වෙනවා කියලා කිව්වොත් ඒක අපි ටිකක් ඕන්ට වඩා මේ මේ මට්ටම් අපි ලඝු කොට සැලකීමක් වෙනවා. ඒ කියන්නේ මේවා බොහොම සරල මට්ටමකට සැලකීමක් වෙනවා. අපි මේ ටක් ගාලා කොහේ මේ අපි හිතමු රේඩියෝ එකේ බණක් ඇහුවා. බණ අහහා ඉන්න ගමන් ඔන්න සෝවාන් වුණා. එහෙම කියන එක පොඩ්ඩක් නුවරට හුරු නෑ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතන්න දැන් ඕගොල්ලොම සෑහෙන භවනා කරමින් ඉන්නවා. භවනා කරමින් දැන් සෑහෙන කාලයක දැන් ඔය දැන් වැඩේ කරගෙන යනවා. දැන් ඉන්ද්‍රිය ධර්මයන් ගැන දන්නවා, බොජ්ජංග ධර්මයන් ගැන දන්නවා. ඉතින් ඕවා දැන් දියුණු කරනවා, භවනාවේ යෙදෙනවා. සතිමත්ව ඉන්නවා. ඉතින් ඔහොම ඉඳද්දි තන බණකුත් අහනවා. බණක් අහද්දි සමාහලාට දැන් අර තමන්ගේ හිතේ ලොකු ප්‍රීතියක් ඇති දැන් ඒ කාරණය දුදේන වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ තමන් තමන් මුලින් දිනු කරගත්ත හොඳ ඉන්ද්‍රිය පද්ධතියක් තියෙනවා. දිනු කරගත්ත ස්වභාවයක් තමන්ගේ තියෙනවා. හැබැයි දැන් අන්න ඒ ඒ පසුබිම යටතේ ඔන්න හොඳ ධර්ම දේශනාවක් සවන් දෙනවා. ඒ ඒ ඒ සවන් දෙද්දී ඔන්න තමන්ගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඔන්න දැන් අර සතිය තව දියුණු වෙලා එනවා. දැන් ඒ ඔස්සේ යම්සි මන ඒ කියන්නේ පොඩ්ඩක් හිතලත් බලනවා නුවණින් විමසනවා. ඒතකොට සම්බොජ්ජං මේ ධම්මවිචේ සම්බොජ්ජංගයත් වැඩෙනවා. ඉතින් තමන්ගේ හිතේ සතුට ඇති වෙනවා. ඉතින් මේ විදිහට අර බොජ්ජංග ධර්මයන් කුළු ගැන්විලා එන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ කුළු ගැන්විලා ආපු මොහතක අන්න Tamanට සෝවාන් ඵලය අවබෝධ වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් අපිට අර ආසන්න කාරණේ වශයෙන් පෙන්වන්නේ එතකොට මේ බණ ඇසීමෙන් සෝවාන් වුණා කියන එක තමයි. නම් හැබැයි ඒ දක්වා Taman ආපු ලොකු ගමනක් තියෙනවා. ඒක අපි අමතක කරන්න නරකයි. ඒ නිසා මේවා අර නිකන් අර මතු පිට මට්ටමින් ගන්න නරකයි. මේවා අපි ආපු ලොකු ගමනක් තියෙනවා. හැබැයි ආසන්න කාරණේ ඔන්න ධර්මදේශනාව වෙන්න පුළුවන්. එහෙම තමයි තේරුම් ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සිටිවිලි නැති අවස්ථාවක් ඇතිවේ නම් සබ්බචිත්ත සංකාර චෛතසිකය හා මෙහි ඇති සම්බන්ධතාවය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි ඊයේ දේශනා කළ ධර්මයේ පරිදි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවි දැන් මෙතනක් තියෙන්නේ අභිධර්ම ප්‍රශ්නයක් දැන් අභිධර්මයේදී විස්තර කරනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික හයක් තියෙනවා කියලා ඉතින් ඒවා හැම සිතුවකම තියෙනවා ඔහොම කියලා ඉතින් විස්තර කරනවා. ඉතින් ඇත්තටම මේ හුඟක් ගුරුවරු ඉතින් මේ අභිධර්මය අභිධර්ම දැන් අභිධර්මයේ යන එක පැත්තක්. අභිධර්මයේ යන්නේ එක පැත්තකින්. අපි මේ විපස්සනාවක් කරහා භාවනාවක් කරහා යන්නේ ධර්මයකින් යන්නේ තව පැත්තකින්. නිසා අපි <clears throat> පුළුවන් තරම් මේ භාවනා අධ්‍යක්ීම් අභිධර්මයෙන් අපි විශ්ලේෂණය කරන්න ගියොත් මේ අතර යම් යම් නොගැලපීම් ඇති වෙන්න පුළුවන්. මොකද අභිධර්මය කියන එක මේ බොහෝ සෙයින් පදනම් වෙලා තියෙන්නේ මේ පරවාදයන් මැඩීම සඳහා. ඒ කියන්නේ දැන් විවිධාකාර දැන් අපේ මේ දහම ක්‍රමක්‍රමයෙන් අරගෙන එනකොට තවත් වෙනත් ආගමික මතවාදයන් උත්සන්න වෙලා තියෙනවා. එතකොට අපිටත් ඒගොල්ලන්ට යම් යම් තර්කානුකූල පිළිතුරු දෙන්න අවස්ථාවක් අවශ්‍ය වෙනවා. ක්‍රමවේදයන් අවශ්‍ය වෙනවා. අන්න එතකොට ඒකට හොඳ ක්‍රමවේදයක් මේ අභිධර්මයේ තුල තියෙනවා. හැබැයි දැන් අපි මේ භාවනාවකදී යන්නේ ඊට වඩා වෙනස් පැත්තක. අපිම ඍජුව අත්දකින්න පැත්තක. ඉතින් ඒක අපිට අභිධර්මයෙන් ගලපන්න ඉතින් සෑහෙන අභිධර්මය ලොකු දැනුමක් තියෙන්නත් ඕනේ. ඒක එකක්. අනිත් එක මට නම් දැනෙන විදිහට මෙහෙම ගලපන්න ගලපන්නේ නැතුව ඉන්න තරමට ඇඟට ගුණයි කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. මේ සියල්ලම අවසන් ඔබ වහන්සේට දේරුවන් සරණයි. <laughs> යාන්තම් බේරුණා කියන්න පුළුවන්. බැලු. දැන් මේ ලොකු හවුදුර නැති හින්දා මේ පොඩි එකව වඩවන්න යන්නේ කට්ටිය ඉඳගෙන. <laughs> අවසරයි ස්වාමීන් වහන්ස ඇත්තටම මාර්ගඵල ලබන්න මේ අභිධර්මය අවශ්‍ය නැහැ මේ සාමාන්‍ය විදිහට අපි කරන ක්‍රියාවලිය කරගෙන ගියාම හොඳට මැතිදෙන ස්වාමීන් වහන්ස ඒක තමයි මේ අතර මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ කියලා දින්නෙත් ඕකම තමයි. ඒ කියන්නේ මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ මේ උන්වහන්සේගේ ඔය මේ භවනා ක්‍රමයේ ඉදිරිපත් කරන බොහොම ප්‍රබල පොත් තියෙනවා. මහසී භවනා ක්‍රමය ගැන උන්වහන්සේ ලියපු මේ විපස්සනා භාවනා ප්‍රකරණය කියලා පොතක් තියෙනවා. ඒ අපේ ලොකු සයන්හන්සේ සිංහලට පරිවර්තනය කළා තියෙනවා. ඒක එහෙම උන්වහන්සේ ඍජුවම ප්‍රකාශ කරනවා. මේ අභිධර්ම දැනුමක් නොතිබුණා කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේක මේ ගැන මේ කියන්නේ මේ මේ මේ බය වෙන්න එපා. සමහර හැබැයි භාවනා ක්‍රම තියෙනවා අභිධර්මය මූලික කරගෙන යන. හැබැයි දැන් අපි මෙතන යන ක්‍රමය එහෙම දෙයක් නෙමෙයි. දැන් සතර සතිපට්ඨානය ගැන සලකලා බලද්දී සතර සතිපට්ඨානයේ කොහෙවත් ඔය විස්තර නැහැ. ඊටට බොහොම හරම හරිම සරල වගේම බොහොම සුන්දර ගමනක් තමයි මේ සතර සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා අපිට අපි ඕන්ට වඩා න්‍යායාත්මක දේවල් දාගන්න ගියාම අපි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු සරල බව අපෙන් ගිලිහිලා යනවා. නිකන් තනිකරම මේ සිද්ධාන්ත ගොඩක මනස පැටලෙනවා. අපි මේ එන පඹ ගාලක තවදුරටත් පැටලෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක නැති කරගෙන මේ යන්න තියෙන සරල මාවතක යන්න යන්නයි තියෙන්නේ. හොඳයි එහෙනම් අපේ සෑහෙන කාලයක් දැන් ධර්ම සාකච්ඡාව යෙදලා තිනවා. අපි ඉතින් මේ විදිහට රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ මියගේ ඥාති මිත්‍රාදීන්ට දෙවියන් සහිත සියලු ලෝකයට අනුමෝදන් කළා. අපේ ධර්ම සාකච්ඡාව නිමා කරමු.